Nampak nggak mana itu? నేను సీన్ మైక్రోఫోన్ ని ఆన్ కర్ నమస్కారం సాధు సాధు సాధు నమో తస్స భగవతో అర్హతో నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි Tatiampi buddhang tati ampe Tatiampi dhammang saranang tati Tatiampi damang sarang gacami. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි अदिन्नादानावेरमणि सिक्खापदं समादयामि वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा सावादावेरमणि सिक्खापदं समादयामि सावादावेरमणि सिक्खापदं समादयामि සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දෙන් නිත්‍ය පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමරත්තේ සාදුකං දැන් අපි අද පිරුදින භාවනා වැඩසටහන සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්න අපි දැන් සූදානම් වෙන්නේ ආරම්භයේදී ටිකක් ප්‍රමාද වුණා මේ කුටියේ යම් කිසි නඩත්තු කටයුත්තක් තිබුණා ඒක ටිකක් කරන්න යම් කිසි වෙලාවක් ගිහින් ඉඳ තමයි පැය කාලක් විතර ප්‍රමාද වුණේ. ඉතින් අපි අද <clears throat> අපි අලුතෙන් භාවනා කරන්න නොහැකි භාවනා කරන්න බෑ කියලා පැත්තකට විසික් වෙලා හිටිය. කියන්නේ කවදාවත් අපිට මේ භාවයේ භාවනා කරන්න බෑ වගේ කියලා හිතිය භාවනා යෝගාචරණය සඳහා අපි ගිය සතියේ ආරම්භ කරා නව භාවනා වැඩපිළිවෙලක්. එතකොට අපි ගිය සතියේ අපි අභ්‍යාසයක් ලබා දුන්නා. තමන්ගේ සිත කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන එක සම්බන්ධව එක දිගට භාවනා කරන්න නැතුව විනාඩි 5න් 5ට මේ සිත මොන මොන අරමුණු ඔස්සේද යන්නේ ඉතින් මුලින්ම ඒ අරමුණු මොනවද කියලා සටහන් කරගන්න ඕන පොතන ඊට පස්සේ ඒ අරමුණු වල මූල ස්වභාවය කොහෙන්ද මේ අරමුණ ආවේ උමන වැරද්දක් නිසාද මේ ගැටලුව ඇති වුනේ කියන එක දැන විමසන්න ඕන ඒතර ඒකට අදාළ තමයි මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ග කියන එක සම්බන්ධව තමයි අපි ගිය සතියේ ප්‍රධාන වශයෙන් කතා කරේ අභ්‍යාසයක් වශයෙන්. ඊට වඩා අපි ඒ හරහා යෝගාචරය තුළ සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය ගොඩනගාගත යුතු ආකාරය දීර්ඝව සවිස්තරාත්මකව විද්‍යාත්මකව බුදුදහමට අනුව කතා කරනවා. එතකොට දැන් මේ වෙනකොට යෝගාචරයෙන් ඒ දුන්න අභ්‍යාසය කරගෙන යනවාද? ඊළඟට දැනගන්න අවශ්‍යයි. ගැන කාටද යමක් කියන්න පුළුවන්? කවුරු හරි එහෙම කරාද මට ඒ කරපු විස්තරය සම්බන්ධව පොඩ්ඩක් දැනගන්න ඕන කොහොමද කරේ මොකක්ද ඒකෙන් ලැබුව ප්‍රතිඵලය කියන්න බලන්න කවුරු හරි ඉන්නේ කරලා විනාඩි 5න් 5ට කවුද ඉන්නේ මයික්‍රෆෝන් එක ඔන් කරගෙන මෙන්න මෙහෙමයි මම කරේ කියලා කියන්න පුළුවන් වෙන්න පුළුවන්. කරේ නැත්තම් අපිට ඉතින් එහාට යන්න අමාරුයි. අද කතා කරන බලාපොරොත්තු වෙන තැනට එනවා. කවුරුත් ඒක කළා නැත්තම්. මොකද මේක කරන්නේ නැතුව කරන්න බැහැ. කවුද ඉදිරිපත් වෙන්නේ? හ්ම්? ස්වාමීන් වහන්සේ මම කතා කරන්නද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. මම පළමුවෙන්ම භාවනා පූර්ව කෘත්‍ය කරලා ඉරියව්වට සිය යෙදෙව්වා විනාඩි 5ක් පමණ. එතකොට හිතේ කිසිම දෙයක් නැහැ ශුන්‍ය භාවයක් විතරයි තිබුණේ. සිතුවිලි ආවෙ නම් නැහැ. ඒ විදිහ පළමු දවස් දෙක තුනේම සිතුවිල්ල කිසිම සිතුවිල්ලක් ආවේ නැහැ. පස්සේ පස්සේ දවස් දෙකේදී නිකන් සිතුවිල්ලක් ආව අනාගත නිකන් අනාගතේ කරන්න යන දෙයක් ගැන වගේ. ඒ කියන්නේ මේ දවස්වල කරන්න ඉන්න දෙයක් අනාගතේ. එහෙම ස්වාමීන් වහන්සේ කටින පිංකමක් ගැන දෙයක් ගැන මට එහෙම සිතුවිල්ලක් ආවා. ඒ ආවට මම එවෙලෙම නෑ නෑ සිතිවිලි එන එකනේ මම කියන්නේ ආපුව ලියා ගන්න කියලා මම කිව්වේ. ඕගලන්ට සිතිවිලි බැහැර කරන්නවත් මොනවත් කිව්වේ නෑ. ආනාපාන තීර භාවනා භාවනා කරන්න කිව්වෙත් නෑ. මොනවත් කරන්න කිව්වේ නෑ ඒක. ලියාගත්තා. ලියාගත්ත කරන්න. එතකොට ඊළඟට මේ තව මේ යාළුවෙට මට මේ කෝල් එකක් දෙන්න තියෙනවා කියලා ඒක මතක් වුණා. ඒ වගේ සිතුවිල්ලක් තමයි යාවේ. ඔව් ඒක දිගටම කරාද ඔබ? කියන්නේ උදවස් ලියාගෙන ගියාද එහෙමයි ඒතර ඔබ කරන්න කලින් ආව සිතීලි ආවද භාවනාවට බාධා කරන විදිහට ආවද ඒක ඒකද පටන් ගත්තේ නෑ හම්දුනේ නෑ සොයනස එහෙම එහෙම බාධාවක් වගේ ආවේ නෑ නමුත් මම එවෙලෙම ඒ සිතුවිල්ල ටග්ගා ඉක්මනින් බැහැර කරා ඒ කියන්නේ සිතුවිල්ල ඔසේ මේ සිත මේ ගියොත් ඒක බාධාවට භාවනාවට බාධාවක් කියලා හිතලා ඒක මෙනෙහි කරලා බැහැර කළා දැන් ඒතර තව කවුද ඉන්නේ එහෙම කරපු අය මට ඕන මේ භාවනා කරගන්න බැරුව සිතිවිලි ප්‍රශ්නයත් එක්ක ඉඳලා ඊට පස්සේ මේ මේ වැඩපිළිවෙලට ප්‍රවිෂ්ඨ වුණ ආකාරය තමයි මට දැනගන්න ඕන කවුද ඉන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තිබ්බා මගේ ළමයා එක්සෑම් එක එයා පාසුන් නෑ හිතපු විදියට. ඒක මම දවස් කීපයක් මගේ හිතේ වැඩ කරා. ඉතින් මම ඒක ලිව්වා. ඒක ලියලා දැන් අන්තිම දවස් දෙකේ භාවනා කරද්දී ඒක එනකොටම ඒ වෙලාවේ නිරුද්ධ වුණා. එහෙම ලියාගත්තට පස්සේ ඒක ඉක්මනින් නිරුද්ධ කරගීමේ හැකියාවක් තියෙනවා. තිබුණා. තියෙනවා. දැන් ඒක මට ඒ තරම් දුකක් එන්නේ නැහැ. එන්නේ නැහැ. දැන් තාවකවද ඉන්නේ කරමු. කියන්න ඕනද වෙන කවුද ඉන්නේ? මෙහෙම කරේ නැද්ද? හ්ම් අවසරයි සනස මේ මම අර උපවාසයේ ගිය සතියේ සඳහන් කරපු ආකාරයට උත්සාහ කළා දෛනික වෙන සිතුවිලි සටහන් කරගන්න ස්වාමීන් අද එතකොට 7 වෙනි දවසේ විදියට තමයි හැම දවසෙම වගේ කළා ස්වාමීන් එතකොට ඒ ඒ දවසේ ඒ ඒ දවසටම අදාළ ඊටාම ළඟ ළඟ පොඩි පොඩි දේවල් තමයි ස්වාමීන් නිතරම සටහන් වලට ආවේ ඒ කියන්නේ සාංශ මුල් විනාඩි 5 ඇතුළත වගේ එන සිතුවිලි ප්‍රමාණය තමයි විශේෂයෙන්ම සඳහන් කළේ. ලොකු දේවල් නොවෙන්න පුළුවන් සංස ඊගාව දැන් භාවනාවෙන් අනුතුර කරන්න තියෙන වැඩ ගැන දැන් අද උදේ නම් ඒක ඒක ඒක ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. ඒ සංස. ඒ ඉලක්ක වශයෙන් එනවනම් ඔක්කොම ලියන්න ඕනේ. ඒ සංස. එතකොට දැන් අද උදේ නම් සංස දැන් උදේ විනාඩි 5ක් විතර වෙනම සිතුවිලි ටික ලියලා උදේ වේලාවක් දුන්නෑ භාවනා කරන ආයි දවල් 10 ඉඳලා 12 වෙනකම්ගේ තමයි වෙලාවක් යොදාගෙන භාවනා කරේ සවනංශ. එතකොට උදේදී ඇස් පියාගෙන පොඩ්ඩක් අර ඉරියව්වට හිත යොදලා එන සිතුවිලි බැලුවාම සවනංශ දවල් භාවනා කිරීම සම්බන්ධව හවස මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන ඒ වගේ සිතුවිලිත් ආවසන. තව සීටි පරීක්ෂණයක් කළා මගේ ඒකේ වාර්තාව ලැබුණසක් තියෙනවා ඒ සම්බන්ධව සිතුවිලි ආවා. එතකොට ඒ අරුණ හවසන්නාංශ පහුගිය දවස් ටිකේ ටිකක් අසනීප තත්ත්වේ නිසා වෙනද විදිහටම භාවනා කරගන්න බැරි වුණා. ඒ ගැන පොඩ්ඩක් වීරිය මදි වුණා කියලා වගේ පොඩි කලකිරීමක් වගේ ඉලක්ක ආවසන්නාංශ. ඒ ඒ අරුණ හවසන්නාංශ මේ සාමාන්‍යයෙන් එහෙම ලියාගත්ත නිසා පහුගිය දවස් 7 ඇතුළෙම වුණත් සාමාන්‍ය දෛනික වැඩ කටයුතු කරගෙන යද්දී නිරන්තරයෙන් අර මනසට මතක් වෙන ගතිය එනවා මේ ස්වානාස දැන් මේක මේ මේ මම දැන් මේක දිහා මීට වඩා අවධානයක් දුන්නොත් මේක දිහා මීට වඩා කල්පනා කළොත් මේක ආයි අර වහන්සේ දා උදාහරණයක් විදිහට පැහැදිලි කරේ අර බිම්බෝම්බ තියෙන තැනක ඉන්නවා කියන ඒ සිතුවිල්ල එනවා ස්වානාස මේ අර මෙහිම ලියනකොට දවස තුල වැඩ කටයුතු වලදී මතක් කරලා දෙනවා මේක උපාදාන වෙයි කියලා වගේ වශයෙන් ස්වාමීන් ක්‍රමානුකූලව ඒ දැන් දවස් 7ක් කරන ස්වාමීන් යම් ප්‍රමාණයකින් අර දාත දවල් භාවනාවේදීත් අර සිතුවිලි නැතිව සාමාන්‍ය සති නිමිත්ත හුස්මත් දැනෙන්නේ නැතුව අරමුණු කරන් ඉන්න ස්වභාවය තුළ ස්ථාවර ගතිය වැඩෙන බව දැනෙනවා සංහාස. එතකොට ඒන ඒන සිතුවිලි වලට වලට අදාළව තමන්ගේ දෛනික ජීවිතයේ යම් යම් වෙනස්කම් වලට වාජනය කරගත්තද ඒක අඳුරගන්න. එහේ සනස මම දැන් ඇත්තටම මුලදී මේක පටන් ගන්න දවස්වලම වගේ මට ආපු සිතුවිලිත් එක්ක මේ ඇත්තටම ලියන්න කලින් වගේම තිබිච්ච දෙයක් තමයි මේ මේ ෆෝන් එකට එන YouTube වලින් එන මේ සජෙෂන්ස් සනස සමහරලාට ඕපන් වුණාම ඒක බැලෙනවා. ඉතින් එහෙම ඒක පහුවෙලා භාවනාව දිහා යනවා සමහර නිවුස් අප්ඩේට් ඒ වගේ දේවල් ටීවී බලන්නෙත් නැහැ මම. දැන් හරි අප්ඩේට් ඒක මම අයින් කළාම අප්ඩේට් දැම්මා සවනස් ඊට පස්සේ. අප්ඩේට් එන එක ඇවිල්ලා මේ අප්ඩේට් එන එකට මේ ප්‍රශ්නේ අප්ඩේට් බලන්න යන එකනේ ප්‍රශ්නේ. ඒ සවනස් ඒක දැන් මට සමහර වෙලාවට නිතර බලන්නෙත් නැහැ නොබල ඉන්න තරම තමයි වැඩි සවනස් ඉඳලා හිටලා හරි මොනවා හරි බැලුනොත් අර සර්ච් කරන අතර ඒ වගේ වැඩිපුර එන ගතිය තිබුණා සවනස් මම දැනට ඒක අයින් කළා දැම්ම එතකොට ඒ සම්බන්ධව දැන් එහෙම වීඩියෝස් සම්බන්ධව බැලෙන්නේ නැහැ ලොකුවට පොඩ්ඩක් හරි බැලන එකත් ඒ අතින් නවත්තලා තියෙන ස්වාමීනාස අමතරව මට තේරෙලා තියෙන ඒකත් දැන් ඒකත් ඔය ලියන්න ගත්තට පස්සේ ඒක අඳුරගත්තා ඒක නම් ඊට කලින් ස්වාමීනාස මේ දැනට ඊට අමතරව ස්වාමීනාස මට දැනට තේරෙලා තියෙන්නේ මං අර දැන් ගොඩක් ඉදිනදා උදේ හිතුවොත් දවල් දවසට කරන්න තියෙන වැඩ ගැන තමයි වැඩිපුර සිතුවිලි එන්නේ ස්වාමීනාස. එතකොට මම හිතුවා ආය අන්න ඒවා. අන්න ඒවා ලියා ගන්නවා. ඒ ස්වාමීන් මම හිතුවා දවසට දල වශයෙන් ඒ කියන්නේ දල වශයෙන් මේ අද දවසේ කරන් තියෙන plan එක කල්ැතු හරියට දල වශයෙන් හදලා නමුත් ඒක මයික්‍රෝ මැනේජ්මන්ට් මට්ටමට එක්ස්පෙක්ට් කරන්න නැතුව ඒ කියන්නේ පුංචි පුංචි දේවල් සිදු නොවුනොත් මෙහෙමයි මෙහෙමයි කියලා වගේ සිතුවිලි එනවනේ සවනංශ මේ එතකොට අපි හැම දෙයක්ම බලාපොරොත්තු වෙන විදිහට වෙන්නේ නැති නිසා දල වශයෙන් ප්ලෑන් එකක් තියාගෙන ඉතුරු ටිකට කියන්නේ මේ ගෙදර වැඩද හොස්පිටල් එකද දෙකම ස්වාමීනාස හොස්පිටල් එකේ දැන් මම මේ දවස්වල වැඩ කරේ නෑ සති දෙකක් විතර අසනීප තත්ත්වයක් තිබුණ නිසා දැන් හෙට ඉඳලා තමයි වැඩ පටන් ගන්න. එතකොට ඒ ගැන සිතුවිල්ලක් ආවා හෙට ඉඳලා මම ඩියුටි ආයි පටන් ගන්න ඕන කියලා වගේ. නමුත් ඒ ගැන දැන් ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක් වශයෙන් කරන වැඩ ටික තියෙනවානේ. ඒ සම ඒ ටික දැන් තමන් ඕෆ් වෙලා ගෙදර ආවට පස්සේ ගෙදරද බෝඩිම එකටද බෝඩිම එකද ගෙදර ගෙදර එතකොට ගෙදර ආවට පස්සේ හොස්පිටල් එකේ ඒවා හිතන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද සාමාන්‍ය සනස එහෙම ඒ වෙලාව තුල සමහරට කරපු කතා බහ වගේ දේවල් මතක් වීම තුල නෑ නෑ නෑ නෑ නෑ නෑ කරපු කතා බහ ගැන නෙමෙයි මම අහන්නේ. ඉස්සරහට දැන් හෙට ගිහිල්ලා කරන්න තියෙන දේවල් ගැන හිතන්න අවස්ථාවක් තියෙනවද මම අහන්නේ. එහෙම තියෙනවා සනස හේතුව ඒකේ දැන් අපිට හෙට සැලසුම් කරලා තියෙනවා නම් මොනවා හරි ප්‍රොසීඩියර්ස් ටිකක් හරි යම් කරන්න තියෙන මට නිශ්චිත වැඩ කොටසක් ඒවේ යම් යම් දේවල් වල අතපසු වීමක් හෝ ඒක කලින් පූර්ව සැලසුම් කරන අද දවසේ ඇතුළත සමහර ඒවා කතා බහ කරලා කෝල් නෑ ඒක ඒක මං අහන්නේ ඒක ගෙදර ඉඳන් ඒක කරන්න ඕනද කියලා මං අහන්නේ එහෙම නෑ සවනාස ඇත්තටම නමුත් දැන් මං ඔන් කෝල් විදියට ඉන්නවා නම් මට කෝල්ස් එනවා හොස්පිටල් එකත් එක්ක මං ගෙදර හිටියද එහෙම දවස් ඔන් කෝල් ඔන් කෝල් කියන්නේ ඔන් කෝල් කියන්නේ ඩියුටියන්නේ ඒක නෙමෙයි මම අහන්නේ කවුරුවත් ගෙදර ආවට පස්සේ ඔෆිස් එකේ වැඩ ඔෆිස් එක නතර කරලා එන්න ඕන කියලා. ගෙදර ඇවිල්ලා ඒ ඔෆිස් එකේ ඉන්න ඉතින් ඒ ඔෆිස් එකට වෙලා හිටියන් කරා. ඒකද මෙහි ගෙදර එන්න මොකද? ගෙදර එන්න ඕනේ. දැන් ගෙදර අය හොස්පිටල් දෙකක් තියෙන එකනේ. ඒ ඒ සෝස්. අනාගතය ගැන සැලසුම් කරනවා නම් ඔෆිස් කියන්නේ හොස්පිටල් එකේ ඉන්නවට දැන් හොස් ගන්න. පොඩි ඔෆිස් එකක් ගමු හැමෝටම පොඩි. ඒ ඒ සම්. හොස්පිටල් එක ගත්තා Tamanට විතර. දැන් ඔෆිස් එකේදී Tamanට ඔෆිස් එකේ කරන්න දේවල් මොනවා හරි ටාගට් එකක් හරි මොකක් හරි අනාගතේ හිතන්න තියෙනවා නම් Taman එතන නෝට් එකක් දාගන්නවා දැන් Tamanට හිතන්න වෙනවනේ හෝ හිතුවානේ. හරිද? එතකොට අපි නෝට් එකක් දාගන්න මෙන්න මේ මම හිතුවා يعني හිට කරන්න තියෙන දේවල් ඕ මොකක් හරි තමන්ගේ බොස් තමන් දෙනවනේ මොකක් හරි ප්ලෑන් එකක් මොකක් හරි මේක කරන්න කියලා ඒවා ලබන සතියේ ක්ලයන්ට් කෙනෙක් මුණ ගැහෙන්න වෙන්න පුළුවන් මොකක් හරි තියෙනවනේ කේක් කෙනාගේ කිරි ජොබ් නේ තියෙන්නේ ඒක ගැන මම හිතුවා ඒක තමයි භාවනාවට ආවේ හරිද එතකොට දැන් අපි කරන්න ඕනේ මොකද්ද අපි දවසේ ඔෆිස් එකේ ඔෆිස් ටයිම් එකේදී ඒකට කාලයක් වෙන් කරගන්න ඕනේ ඒ කියන්නේ ෆියුචර් ප්ලෑන් වලට අපි ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම එකක්ම යන්න අපි මේ ටයිම් බේස් යන්න ඕන. කාලසටහනකට යනවා. ටයිම් ටේබල් එකකට යනවා. දැන් අපි කියන හවස 4 ඉඳන් 5 වෙනවා. අපි කියන පහට ඔෆ් වෙනවා කියන්නේ. එහෙනම් 4 ඉඳන් 5ට තමයි 5 වෙන ඒ කාර්යය තමයි අපි කතා කරන්නේ. හෙට මොකද්ද කරන්න කියන්නේ. හිතන්න. හරියටම හවස 5ට ඒක නතර කරන්න. දැන් අපි කරන්නේ මොකද හවස පාට ඕෆ් වෙලා ආයි බස් එකේ යනකොට හරි කාර් එකේ යනකොට හිතේ තියන්නේ ඒක මොකද? අර හිතින් ඉවරයක් නැහැනේ. ඒ සංස. එතකොට ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ආයි අර හිතවිල්ලෙම තමයි ගෙදර එන්නේ. ගෙදර ඇවිල්ලා හිතන්නේ ඒක මොකද ඔෆිස් එක. එහෙමයි සංස. එහෙම හිතොත් අනිවාර්යයෙන්ම ඒක එනවා හිතවිල්ලක් වශයෙන්. ඒක මොකද ඒක උපාදානයක්. එහෙමයි. එහෙමයි. එහෙම හිතේ දෙන්න ඇද්දී මිය ගියොත් ඔෆිස් එකේ තමයි මරාට පස්සේ බැලුවොත් ඔෆිස් එකේ භූතෙක් කියලා ඉන්නේ. <laughs> ඒ ඔෆිස් එකේ ඉන්නේ ගැන හිතේ තියෙන ඉඳලා මැරලා තින්නේ තමයි. ගොඩක් අය මැරෙන්නේ ඒවා තමයි ඒක ගෙදර නැත්තම් ඔෆිස් එකේ. තාල් ලබ ගෙදර. උදුර <laughs> නේද? අනුගේ අල්ලබ ගෙදර නොවන ගැන හිතන්න. <laughs> ගෙවල් තුනේ එක තමයි ඉන්නේ මාළට පස්සේ බලතැයි හරියට. අර පොලිස් බල්ලෝ දාලා හොයන්නේ හරියට. ඔය දී ඒවා ගහන්නේ. ඉතින් ඒ වගේ අපි අනාගතේ අනාගතය ගැන හිතන්න ගෙවල් දොරව හදන්න ඕන වාහන ගන්න ඕන ඊළඟට අපි එක්සෑම් කරනවා නේද ගොඩක් වෙලාට දැන් කරන එක්සෑම් අර ජීවිතේ වැඩ දෙකයි කරන්නේ ජොබ් එකයි එක්සෑම් එක. ওই දෙක තමයි තියෙන්නේ. ඉතින් ඒවට අපි ටයිම් තියාගන්න. එතනින් පස්සේ අපි මොනම හේතුවක් නිසාවත් ඒ ගැන හිතන්නේ නැහැ. අන්න එතකොට ඒ සිතිවිලි ධාරාව හවස 4 ඉඳන් 5ට ඒක ක්‍රියාත්මක වෙලා ඔටෝමැටිකලි බ්‍රේන් එක ක්‍රියාත්මක වෙලා දැන් හරියට අර බල්ලාට අර ටෙස්ට් එකක් තියෙනව නේද අර බල්ලට කැම දෙනකොට බෙල් එකක් ගන්න දන්නව නේද නෑ ඔව් ටෙස්ට් එක ඔව් ඒක ඔව් දැන් බෙල් එක ගවම බල්ලට කියලා එක කරන්න ගන්න කන්ඩිෂන් වෙනවා ඔව් අන්නේ නැත්නම් හෙන්ද්‍රික් කමලා වගේ වුණා නම් හරි හෙන්ද්‍රික් කමලේ සීන් එක දන්නවනේ ලෝකේ කොහේ හිටෙව්වත් හවස 4ට තමයි මල විකුණන්නේ හෙන්ද්‍රික් කමලා එංගලන්තෙට එංගලන්තෙ ගිහිල්ලා හිටෙව්වා පළවෙනි දවසේ පොඩ්ඩක් අවුල් වෙනවා. දෙවෙනි දවසේ හරියට එංගලන්තේ වෙලාවෙන් අවස හතරට තමයි හෙන්රික් ගායි මල්ලු. ලංකාවේ නම් ලංකාවේලා හතර. අද වෙනකන් හොයාගන්න බෑ කොහොමද ඒක ඔය වෙන්නේ කියලා. හරියට මේ ඉන්ද්‍රික්ක මල 10 දැනගන්නවා ඒ රටේ අවස 4 කියන්නේ කීයද කොයි වෙලාවෙද හරියට ඒ වෙලාව තියෙනවා යන්නේ ඉතින් ප්‍රෝග්‍රෑම් කරලා අසේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙනවා ඒ වෙලාවෙදි විතරක් ඒ වැඩේ කරනවා ඒ කියන්නේ අපේ ඇත්තට තියෙන්නේ අපේ චින්තන ධාරාවේ ඩිසිප්ලින් එකක් නැතිකම තියෙන්නේ. විනයක් නැතිකම තියෙන්නේ. මොකද ඒ ඒ තරමට ඒකටයි තෘෂ්ණාව. සමාධිටි බිඳුවයි. සමාධිටියක් නැහැ. ඉතින් ඒ නිසා අපි හැම දෙයකටම මේ හැම කෙනෙක්ම දරගන්න ඕන. යම් කිසි දෙයක් වැඩිපුර මේ දවස්වල හිතනවා නම් ඒකට ටයිම් එකක් තියන්න. ළමයි ගැන හිතනවා නම් ඒකට ටයිම් එකක් අපි තියාගන්න. ළමයා ගැන හිතන්න ඕන, ඔෆිස් එක ගැන හිතන්න ඕන, තමන්ගේ ෆියුචර් එක ගැන හිතන්න ඕන තමයි. හිතන්න එපා කියලා එන කට. ඒක හිතනවා කියන්නේ හැමදෙසෙම හිතේ තියෙනවා නේ මේකට වෙලාවක් තියාගන්න. අන්න ඒකට අන්න ඒ නිසා තමයි ඔක විනාඩි 5න් පාඩම අපි ලියන්න කිව්වේ. ලියලා මොන කොහොමද අපි මේක plan කරගන්නේ? තමන්ට එක තේරෙන්නේ නැත්නම් තමන්ට දැන් මේ වැඩසටහන ස්ටයිල් එක ඉදිරිපත් කරන්න පුළුවන් මට මෙහෙම වැඩ කන්දරාවක් ඇවිල්ලා තිනවා මතක් වෙනවා. ඒතර මම කොහොමද මේක plan කරන්නේ? ඒතර එකක්වත් අපි නතර කරන්න කියන්නේ අපි හිතන එක නතර කරන කෑම බීම ඒ හදනේ වේව නතර කරලා දානවා සම්පූර්ණ. කුස්සියට ගිහිල්ලා ඒලේ තියෙන මොනවද ඒක ඉවුවා. අර ෆ්‍රිජ් එකේ තියෙන මොනවද ඇරියා ඒක ඉවුවා. බඩු ගේන ගෙදරට එළවලු කුළු බඩු ඒ ආල්කොහොල් <clears throat> ගේන වෙලාවට ලිස්ට් එක හැදුවා නැත්නම් ලිස්ට් එකක් කලින් හදාගෙන තිබ්බා බඩු ගේන්න යන්නේ කඩේ යන කවුද යාට ඒ ලිස්ට් එක ලියලා දුන්නා එච්චරයි ඉතින් හැමතිස්සෙම මේ නෝට් බුක් වල කඩන්න පුළුවන් නෝට් බුක් එකක් නිතර තියෙනවා තමයි භාවනා දාචරේ ත ප්ලෑන් පෑනයි පොතයි අනිවාර්යෙන්ම තියෙනවා ඇට්ලස් පෑනයි අර ඇට්ලස් පොතයි අර ජයනාරපතිගේ සාක්කුවේ තියෙන වන්නක ෆොටෝයක් ගන්න ඇට්ලස් පෑනම් මේව තියනවාද එහින් කල්සනේ ඒ තියෙනවා මුළු රටම පාලනය කරන්න පුළුවන් ඇට්ලස් පෑනයි ඇට්ලස් ෆොටෝයි තිබ්බා ඔය දෙක විතරයි තියෙන්නේ වෙන මොනවත් ඕනේ ප්‍රශ්න ටික ලිව්වා ප්‍රශ්න ටික අහුවත් නැහැ මොනම උද්ඝෝෂණයක් වත් මොකක්වත් නැහැ ඒගොල්ලන්ග මුණ ගැහිලා කතා කරන්න විතරයි තියෙන්නේ එහෙනම් මෙහෙම අපිට ස්ට්‍රයික් කරනවා කියලා තමයි එන්නේ අවසයි අද මෙදිතුමිය හම්බ වෙලා කතා කරන් පස්සේ මොනම ස්ට්‍රයික් කරන්නේ නැහැ ඉතින් යනවා හොඳ සතරින් පටන් ඒකත් දීලා යනවා. ඒක නිසා අපි හරියට එක plan කරගන්න. ඒ planning එක නිසාම ඔය ඉතිරියට 150ක් අඩු වෙනවා. 50% අඩු වෙනවා. පොතේ ලිව්වා කියන්නේ ඊළඟට අද අපි ප්‍රබල සිතිවිල්ල ලියා ගන්න. මෙන්න මේ මොනවා ඒක බරපතල විදිහට ලියන්නේ ඒක පැමිණිල්ලක්. හ්ම්. පොලිසිය පැමිණිල්ලක් ලියන විදිහට ලියන්නේ. මේක හිතට එතකොට යනවා ඒක. මෙයා මේකට ඇක්ෂන් එකක් ගන්න යනවා. තේරෙනවා. ඒක ඔක්කොම කලබල වෙනවා. ඒක හොරෙක් කල්ලා ගත්තා නම් ඔක්කොම උරු ටික කලබල. තේරෙනවද? ඒ වගේ. එතකොට හිත ඒ සිතුවිල්ල එන්නේ දුර්වල සිතුවිල්ලක් වශයෙන් එන්නේ. ඒකයි අර කතා කරපු දෙන්න කිව්වේ ඒක ලියාගත්තට පස්සේ පවදරයකට අංකල එනකොට මෙනෙහි කරන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මෙනෙහි කරන්න බැරි සිතිවිල්ලක් තියෙන ප්‍රබලත්වය අපි අනුක කරා ඩයිලූට් කරා සීට් 50. ඒතර හිට ඒ සිතිවිල්ල එනකොටම ටක් ගාලා මෙනෙහි කරලා බැහැර ගන්න පුළුවන්. බැහැර ගන්න පුළුවන් මොනේ අපි ඒක අඳුරගෙන පොතේ ලියාගන්න. හිතවිල්ලක් ආවොත් දැන් දන්නවා නිකන් ඒක ලේසියෙන් අතාරින්නේ නැහැ වැඩේ. නීති ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒ නීති ක්‍රියාත්මක වෙන බව දන්න දන්න ක්‍රියාත්මක වෙන්නේ නැති බව හැමෝම දැනගත්ත පස්සේ කවුරුන් නීති ගණන් ගන්න. ඒ වගේ හරියට ඇක්ෂන් එක ක්‍රියාත්මක වෙන්න ඕන දිනපත. එහෙමයි. ඒ කියන්නේ බරපතල සිතිවිලි වලට අනිවාර්යයෙන්ම මම මේකට හෙට ඇක්ෂන් එකක් ගන්නවා කියලාම හිතට කියනවා. කවද්ද? ආයෙත් දුර පස්සේ ඉතින් ඒ හිතවිල්ල හෙට එන්නේ ඉතාලම දුරනේ ආයෙ හෙට එන්නේ වෙලයි. කියන්නේ අර මොකද ගේමේ ගේමේ ඉන්නවා කියලා අපි කියන්නේ. කැත්තර පොල්ල වගේ ඉන්නේ හිතේ. දවසේම එහෙමයි අපි අනවශ්‍ය දේවල් හිතන එක අඩු කරලා. ඒසම. හැම තිස්සෙම අර අර බිම්බෝම්බ සහිත ප්‍රදේශයකද මම ඉන්නේ නැද්ද? නම් ඉන්නේ ඩග්ගාලා ඉන්නේ. හැම වැඩේකම ගෙදර උයන පිහන වැඩවලදී උනත් බිම්බෝප සහිත ප්‍රදේශයකට යන්න පුළුවන්. වෙනකම්. මිදුල අතු ගන්නකොට යන්න පුළුවන්. බිම්බෝම්බ තියෙන පැත්තකට යවෙන්න ඉඩ දෙන්න. ඒක ටම් ගාලා අඳුරගෙන ඒ මිදෙන කුජ්ජලට තමයි තමාතොල සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පය විශේෂයෙන් සම්මා සංකප්පය වල නැගෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පය ගොඩනැගෙන්න තමයි යොදන්නේ සම්මා වායාම. එතකොට සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වායාමයේ ඒ තුන තමයි හදන්නේ. ඒ තුන හැදුවට පස්සේ සීලෙ නිකම් හැදෙනවා. සීලය හදන්න දෙයක් නැහැ නේද? සීලය මොකද හදන්න දෙන්නේ? ඒ සම්. හදන්න තියෙනවා සීලයක්. ශික්ෂාවද ඔක්කොම ඒ කියන්නේ ඉවරයි. ඒකන අර එක හාමුදුරමක් කිව්වේ මේ මට අර යනවනේ පොඩි හාමුදුරමක් මේ මොකද විනය පිටකේ කටපාඩම් කරගන්න බැරි මෙතන සෑහෙන්න විනය ගොඩක් තියෙන මට කරගන්න බෑ යනවා බුදුහාමුදුර යනවා කියලා පාන්දරයි අතින් අල්ලගන්න ඒක කොයිද යන්නේ මේ මේ මම පැවිදුණු දවසේ තමයි මට අරක පාඩම් කරන්න මේක පාඩම් කරන්න <laughs> මම ඊට එළිය හොඳයි ගෙදර යනවා කියලා යනවා පොඩි හාමුදුර එතන හරි ඔබට ශික්ෂාපද 200 ගන්නවා කටපාඩම් කරගන්න බෑ හරියට. ඔබට එකක් පුළුවන්ද? ඔය එකක් නැන්නේ කොහොම හරි පුළුවන් එකයි නේද? හරි එහෙනම් ඔබ හිත රකගපන්කෝ මේ තියෙන. මේ හිත රකගත්තට පස්සේ සියලුම ශික්ෂාපද ටික රැක. ඒ සිත රකින්නවා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායා. ඒ තුනෙන් තමයි හදන්නේ. ඒක හැදුවට පස්සේ අනිත් ටික ඔක්කොම නියුට්‍රල් වෙලා යනවා. නිසා ඒ හැම තිස්සෙම ફોකස් කරන්න ඕනේ. මේ නිවන් දකින්නවා කියලා යෝගාචරයේ පැත්තෙන් හරිම පොඩි වැඩ ටිකක් තියෙන කරන්න කියලා. ඔය වැඩේ විතරයි කරන්න දෙන්නේ. වෙන මොනවත් නැහැ. එහෙමයි. දැන් අපි වෙන හැම වැඩක්ම කරන්න ගියොත් සෑහෙන වැඩ ගොඩාක් තියෙනවා. නිවන් දකින්න තියෙන පොඩි වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ වැඩ කොටස අපි කරන්නේ නැත්නම් තෘෂ්ණාවට අහුවෙලා තියෙන හින්දා. උපාදානයට අහුවෙලා තියෙන නිසා. ඒකෙන් මිදෙන්න කරන්න හොඳ වෙලේ තමයි දැනට තියෙන උපාදාන කොටස. Taman දැනට අහුවෙලා තියෙන ටික ලයිස්තු ගත කරන්නේ. එහෙම. පැහැදිලිනේ කියන්නේ. පැහැදිලි. හොඳයි. ඒක තව කවදින්නේ කියන්නේ. එහෙම ලියපු තව කවුරු හරි ඉන්නවද? ආ එක්කෙනෙකුට විතර අවස්ථාවක් දෙන්න. එක්කනට කියන්නේ. කවුද කුළුණු ඉන්නවද? මෙව්වද? එහෙම ස්වාමීන් වහන්සේ ලිව්වා අද ගෙදර නෙමෙයි ඉන්නේ ස්වාමීන් වහන්සේ පොත ගෙනාවේ නෑ. එනවා මතකයි කියන ලියපු. ඒ ස්වාමීන් වහන්සේ මටත් ඒ වැඩ කරන ඒවා මතක් වුණා මොකද මම මේ සතේ නිවාඩු ගත්ත ස්වාමීන් වහන්සේ. ඒ නිසා අර මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ මේ ටික මං කරලා ඉවර කරන්න ඕනේ අන්න ඉස්සෙල්ලා මේවා මේවා ඊමේල් ටිකක් යවන්න ඕනේ ඒ වගේවා සිතට ආවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඊළඟට මට වැඩිපුරම එන්නේ එදිනෙදා වැඩ ස්වාමීන් වහන්සේ ඔව් ඒක ඔක්කොම ලියන්න ඒ මං ලිව්වා ස්වාමීන් වහන්සේ කෑම ගැන ඒව නම් ආයිත් ඒච්චර කතා කරලත් ඒත් හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒක කොහොම හරි නවත්ත ගන්න ඕන. කෑම ගැන මොනවද ඔච්චර හිතන්නේ? උයනේවා ඒ කියන්නේ කෑම ස්වාමීන් කියන්නේ වහන්සේ හොයන්න ප්ලෑන් තමයි. කරනවා ආ. වගේ තියෙනවා. ඒ කියන්නේ මෙනු එක හැමදාම වෙනස් එහෙම කරනවද? කියන්නේ එහෙ ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ මෙහි ඉතින් අර දැන් මේ රෑට උයන ඒවා දවල්ට මේ ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්න පුළුවන් විදිහට ඒ වගේ ඉතින් එක එක ඒවා හිතනවා. හ්ම්. ඒ පොදුම හිතිලක් කියන්නේ. ඒක මොකක් හරි එක <laughs> එක විදිහකට කියන ඉවරයි. ඒක තමයි සවනංශ මෙහි අර එකම කෑම කන්නේත් නෑනේ මේ ළමයිනුත් ඒවට පුරුදු වෙලා සවනංශ. අර දවල්ට දැන් ගෙනියන ඒවා ඒක ලංකාවේ ඉතින් වගේ ඒක බත් තමයි නෙමෙයිනේ. ඉතින් ඒක තමයි කියන්නේ ඒකට මෙනු ටිකක් හදාගත්තා. හෝදාය විශ්ට කියලා මෙහෙම තේරුවා එකක් ගත්තා. එච්චර. එහෙම සානසෝ එහෙම plan කරනවා නම් දීසි තමයි යෝ. දවසක් නිවාඩු දාලා Excel එකේ ඔක්කොම මෙනු ටික ලියා ගන්න. <laughs> අංක දාලා. අද මොකද 1 2 3 කියලා එහෙම ගිහිල්ලා ආයි මුලට එනවා. එහෙම සවනහස ඒකට මම ඉක්මනට ඒක හදාගන්නවා. මට අදර කියන්න ඕනේ. වැදගත් ඇක්ෂන් එක. ඉතින් ඒව තමයි වැදගත් වෙන්නේ. බරපතල දේවල්. එහෙමයි. ඔච්චර කල් ඕනද දැන් ඕන? ඒක නම් ඉක්මනට හදාගන්න පුළුවන් සම්මාස. ඉක්මන කරගන්න බැරි මොකද? මට හදන්න ඕන එක. දැන් ලබන හතිය වෙනකොට අවිල කියනවද මම? හොඳමයි සවනස්. දැන් තා කවුද ඉන්නේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. මේ සාර්ථකව මට මේ පොඩි ගැටලුවක් තියෙන අහන්න දැන් මේ මොනවා හරි දෙයක් ගැන හිතනකොට සවන්නංශ මේ මට වෙලා තියෙන සවන්නංශ ඒක එක දිගට හිතන්න බෑ නිකන් ඔක්කොම සිතුවිලියන් කැඩලා කැඩලා අර භාවනා විදි වගේ නිකන් මේ මුලට හිතපු ටික නිකන් නැති වෙලා ගිහිල්ලා වගේ ඊට පස්සේ එහෙම දෙයක් එනවා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතේදී. ඒක නිකන් අර භාවනාව හින්දා වෙනවද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ හිතන්න නැතුව මේට යමිවරන. ඒ සමහර වෙලාවට සවුන්ඩ්ස් මොනවා හරි කරනකොට අර ප්ලෑන් එකක් වගේ මේ අපිට ගහ ගන්න ඕනි වෙනවනේ. දැන් උදාහරණයක් දෙන්න බලන්න. දැන් මේ ළඟදී දැන් සානස් මගේ නාට්‍ය තරඟයක් තිබ්බා. දැන් මම ඒකට plan කරනකොට ටිකක් වෙනකොට අර හිතුව දෙයක් නෑ වගේ <laughs> අන්තිමට. ආය මේ එහෙම නාට්‍ය නාට්‍ය තරඟෙත් නෑ අන්තිමට. මොකද සානස්? නාට්‍ය තරඟෙත් නෑ අන්තිමට. නැති උනත්. <laughs> ඔව් මොනවත් නෑ වගේ අන්තිමට ආය මං මං ආය මුලින්ම හිතන්න ඕනි දැන් ඒවා නිකන් අර නිකන් අර භාවනා වෙදි වගේ කැඩලා කැඩලා වගේ යන මොනවා වෙනවද දැන්නේ සමන්නස එක දිගට හිතා ගන්න බෑ මේ අර ඉස්සර වගේ අර එක නෑ හිතේ ප්‍රශ්නේ තියෙන එක භාවනා වෙදි මතක් කරනවද භාවනාවෙදිත් එහෙම ලොකුවට ඒ කියන්නේ සමහර වෙලාවට සිද්ධිවිල්ලක් වගේ එන්න එන්න ගිහින් නවතිනවා සමහරවිට එහෙම එහෙම තියෙනවා ඒ මට සාමාන්‍ය ජීවිතේ ඇයි භාවනාවට ඒක මතක් වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑනේ. මං ඒත් කල්පනා කරලා භාවනා කරන හින්දා එහෙම වෙනවද කියලා මම ඉස්සර එහෙම එකක් නෑ හැතිබ්බේ. දැන් එහෙම අර හිත විසින්ම නිකන් අර හිතන එක ප්‍රතික්ෂේප කරනවා වගේ නිකන් එහෙම ගතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒක. මට ප්‍රශ්න තියෙන අය තමයි මම අහන්නේ. හ්ම් හ්ම් හොඳයි. තව කවුද ඉන්නේ? දරුවන් සර්ණයි ස්වාමින් වහන්සේ. මට තියෙන ඔය දිනදා ප්‍රශ්න තමයි දැන් ස්වාමින් වහන්සේ ඒකට උත්තර දුන්නානේ. එතකොට තව සිතුවිල්ලක් එනවා. දැන් මම ටිකට ලියාගෙන ආව. හැමදාම මට තියෙන ප්‍රශ්නයක් තමයි කමටහන් වාර්තාවට ඒක ගැන හිතෙනවා. ලියන්න ලියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් මට දකින්න දේවල් පේන දේවල් මන් ලියන්න ඕන දේද කියලා මට හිතෙනවා ඒ වෙලාවට. ඒ සිතුවිල්ලක් එනවා එතකොට. ඒක සමහර ගොඩක් අයට එනවා දැන් කමටා ලියන්නේ කොහොමද කියන්නේ නේද? ඒක ගොඩක් වෙලාවට තියෙන ඉතින් ඒක භාවනාවෙන් තියෙන දුර්වලතාවය තමයි ඒක. ඒ කියන්නේ Taman දන්නේ නැහැ තාම හරියට කියන්නේ භාවනා කරනවා කියලා මොකද කරන්න ඕනේ. ඉතින් අර වෙන අත්දැකීම් ටික ඔක්කොම පස්සේ තෝරන්න යනවා මේක දානවද මේක දානවද කියන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා එහෙමයි ඒක නිසා මූලික වශයෙන් අපි එතෙන්දී භාවනා කමඨා වර්තාව අමතක කරලා මූලික වශයෙන් අපි භාවනාවේදී මොකද කරන්න ඕනේ කියන එක ඒක හරියට කරන්න හොඳයි ඒක හරියට කරලා කරාට පස්සේ කරපිට ලිව්වාම වරයි හොඳයි හොඳයි උතන අතනින් පතර අරකායින් කරන මේකයි ඔය එඩිට් කරන්න යනකොට තමයි ප්‍රශ්නේ. ගොඩක් අය භාවනා කරලා භාවනා එඩිට් කරන්නේ. භාවනා එඩිට් කරන්නේ නැතුව කරපු එක හරියට කරලා ඒක වාර්තා කරන්න පස්සායි මේක දානකොට මේක දාන එක ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ නේ. මේක දාන්නේ නැහැ කියලා කියන්නේ තමන් කරපු වැරද්දක් නේ මොකක් හරි. අනවශ්‍ය දෙයක්. එතකොට අනවශ්‍ය දේවල් තමයි සද්ද නැතුව කමටා වර්තාව අයින් කරලා දෙනවා. ඒක මම දන්නේ නැහැ. ඒ වැරද්ද හැමදාම කරනවා. හැමදාම මේ වැරද්ද කරලා කපටාවන්ට අඩියනකොට ඒක නැතුව දාන. ඒක නේ කරන්නේ. ඒකයි වෙලා. ලොකු ලොකු ගානක් වීදම් කරලා මට වෙන කොමිසම් එකට ඉදපත් කරන පොඩි ගානක් අපි වීදම් කරේ. <laughs> ඒ වගේ එකක්. <laughs> ඒ වගේ එකක් තමයි වෙලා. ඇහෙන විදංග. ඒ වගේ හැමදාම මේ වැරද්ද කරන ඊට දෙකම තාම කරෙන්නේ නැහැ ඊට ඒකට උපදෙස් ලැබෙන්නේ නැහැ. තමනොත් දන්න වැරදි කියලා. ඒ වැරද්දට උපදේශයක් එන්නේ නැතිනම් හැමදාම මේ වැරද්ද කරනවා. ඒක නිසා හරියට කරපු දේ දාන්න. කරනකොට හරියට භාවනා කරන්න. ඇයි අනවශ්‍ය දේවල් කරන්නේ මොකන්ද? ඒක එතරම් ප්‍රශ්නේ. මම දන්නවනම් ඒක අවශ්‍යත් නැහැ කියලා ඒක කරන්න ඕන. අනවශ්‍ය දේවල් ටික අයින් කරාට පස්සේ ආයෙ මතක තියාගන්න දෙයක් නැහැ නේ. නැහැ. ඊපස්සේ කරපු ටිකනේ ලියන්නේ. ඒකයි. ඒක අවශ්‍ය දේ අනවශ්‍ය දේ ඔක්කොම ඉවර පස්සේ පස්සේ අත් දැයි වාර්තා ලියන්න ගියාම දැන් බඳුන් ගන්න වෙනවා දැන් බාගට බාගට. මේවා දැන්. ඉතින් මේ ටික අයින් කරන්න. ඊට ඒක භාවනාවේ හිතන. මේ වැරද්ද කරලා හිතනවා අනේ මම වැරද්දක් කරේ. මේක දැන් වර්තාවට දාන්න බෑනේ. නැත්නම් කොයි එකද දාන්නේ. ඒ දේ මූලික වශයෙන් අපි කරන්න ඕන හැමදාම භාවනාවට වාඩි වෙන්න කලින්. අනිවාර්යයෙන්ම කලින් අවසානයේ දෙනවනේ උපදේශ. දීලා දෙනවා කමටහන්. ඒක කියවන්න. ඒක අමතක කරලා නම් භාවනා යෝගාචරය බාන්න වාඩි වෙන්න යා කමටහන් ගන්න එකකින් වැඩක්. ඒ භාවනා කවදාවත් දෙන්නේ නැහැ. ඔයාලට උපදේශ දුන්නට යා භාවනාවට වාඩි වෙන්නේ ඔය සමගත්තා. ඒක නිසා අනිවාර්යයෙන්ම අඩුම තරමේ පහුගිය වාර්තා දෙක තුනක ඒ උපදේශ ටික කියවන්න. කියවල ඒක හැමදෙස්සෙම ඒක කියවන්න දැන් මොකක්ද අපි පිරික් කියවනවා වගේ තමන්ගේ භාවනා අධ්‍යයන ටික කියවන්න ඕන. අධ්‍යයන ටික නෙමෙයි උපදේශ ටික. එතකොට තමන් නිතරම අමතක වෙනවා නම් මතක් වෙනවා තමයි මේ මේ වැඩි කරන්න එපා කියලාමනේ කිව්වද අනිවාර්යෙන් භාවනාවට වාඩි වෙන්න කලින් කලින් වார்த்தාව සහ උපදේශ කියවලා තමයි භාවනාවට වාඩි වෙන්නේ හරියට භාවනා කරන කෙනා එහෙමයි කරන්නේ මේ භාවනාව ඊගොල්ලන්ගේ දියුණු වෙන්නත් අනිත් ඇයි අනිත් සියලු දෙනාගේ භාවනාව දියුණු නොවෙන්නත් මොකක් හරි සුවිශේෂී හේතුවක් තියෙනවා ඒ සුවිශේෂී හේතු හඳුනාගත්තට පස්සේ ඒක තමන් කරන්න ඕනේ. තේරුණේ? ඒ ඒ ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. හොඳයි තේරුණා. ආ හොඳින්. ඉතර. දැන් අපි අද සමූහ භාවනාව අපි අද ආරම්භ කරමු. ආරම්භ කරලා අපි අද මාතෘකාවට යොමු වෙමු භාවනා ටික කරලා. දැන් එමනම් අපි මූලික වශයෙන් අපි මූලික උපදේශ අනුව අපිට කරන්න තියෙන්නේ භාවනාට සුදුසු පරිදි වාඩි වෙන එක. සුදුසු ඉරියව්ව. අද අලුතෙන් ආපු අය ඉන්නවද? කවුරුද? පොඩ්ඩක් මයික්‍රොෆෝන් එක ඔන් කරලා කියන අද අලුතෙන් ආපු අය ඉන්නවද? මූලික උපදේශ දන්නේ නැතුව. කවුරුන්ද? ඉන්නසමන. කවුද? ආ. ඉන්නසමන. යසස් යසස්. හොඳයි. එහෙමනම් කරන්න තියෙන්නේ මූලික වශයෙන් අපි අපි දන්න භාවනා කරනවා නම් සුදුසු ඉරියව්. දැන් අපි අපි ගත්තොත් වාඩි වෙලා ඉන්න ඉරියව්වට 100 යොදලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යොදවනවා. මම දැක්ක මේ ඊයේ පෙරේද කෙනෙක් අර වார்த்தාවක් දාන නිතරම මේ වාඩි වෙලා කයට හිත යොදන්න කිව්වහම නියපොත් ඉනම් බලාගෙන යනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ කාටවත්. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගන්නවා කියලා කියන්නේ තමන්ගේ පිටිපස ප්‍රදේශේ, පසුපස ප්‍රදේශේ පසපැත්ත බිම වැදිලා තියෙන එකෙන් තමයි අපි වාඩි වෙලා ඉන්නවා කියන එක තේරුම. ඒ නැත්නම් මේ කකුල් දෙක නවාගෙන ඉන්නවා මෙහෙම කකුලට කකුල තද වෙලා දින ඔක්කොම බලන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. වාඩි වෙලා ඉන්නවා කියලා අපිට දැනගන්නේ ඒ මූලික වාඩි වෙලා ඉන්නවා කියන දැනීම හොඳටම ප්‍රමාණවත්. මේක මේ මයිල් ගහින් ගහට බලන්න අවශ්‍යතාවයක් නැහැ මේ කයට හිතව ගන්න කියන්නේ. එහෙම ඉන්නකොට අපිට තේරෙනවා මෙතෙක් වෙලා අපිට යම් කෙසේ සිටිවිලි ධාරාවක් ආවනම් අනේ සිටිවිලි ධාරාවෙන් අපි උඩුගම් බලා යනවා වගේ ඒ සිටිවිලි ධාරාව සිටිවිලි ධාරාවෙන් බැහැර වෙලා මේ කය කෙරෙහි සිය පවත්තන අපි පුහුණුවක් ලබා ගන්නවා. එතනදී අපිට පුළුවන් අපි කය සමබරව වාඩි වෙලා දින්නේ කියන එක තමයි පොඩ්ඩක් ටිකක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සමබරව සමමිතිකව ඉන්නවාද? එතෙන්දී අසම්බරතාවයක් තියෙනවා නම් ඒක හදා ගන්නත් පුළුවන්. මොකද තාම අපි භාවනාව ආරම්භ කරලා නැහැ. ඉතින් මේ විදිහට කය සමබර කරගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට තමන්ගේ පසුපස ප්‍රදේශයේ බිම් බෙදලා තියෙන ඒ ස්පර්ශයට හිත දාගෙන ඉන්නකොට තමන්ට ස්වභාවිකව දැනෙන අචේතනිකව දැනෙන මේ උස්ම ගැනීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් කයි වේදනාව වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒතකොට අපිට කරන්න තියෙන්නේ දැනෙන ප්‍රධාන දැනීම මොකද්ද කියන එක අඳුරගෙන අපි හුස්ම දැනීම ගත්තොත් නාසිකාග්‍රේම හුස්ම කියලා පහළ යනවා කියලා අපිට දැන් දැනගන්න පුළුවන්. ඒ වගේම හුස්ම දැනීම අපිට උදරේ පිම්බීමේ කිලීමෙන් අපිට ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් කය යම් කිසි වේදනාවක් දැනෙන තැනක් දැනෙන්න පුළුවන්. අන්නේ දැනෙන තැනට අපි හිත යොදවන එක තමයි කරන්නේ. අර කයේ සිය පැවැත්වූ හිත තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථානයට එනත දැනෙන දැනීමට හිත යොදවන. ඒතර නාසිකාග්‍රේට හිත යොදුවට පස්සේ හුස්ම අපිට තේරෙන හුස්ම ඉහළ පහළ යනවා කියලා. උදරේ පිම්බීම හැකිලීමට අපි හිත යොදුවොත් අපිට තේරෙනවා උදරේ පිම්බෙනවා එහෙම නැත්නම් හැකිලෙනවා. එනත යම් කිසි වේදනාවකට අපි හිත යොදුවොත් මේ වේදනා දැනෙන ලක්ෂය අපිට සිහිය පවත්වනකොට ඒ වේදනාවේ ස්වභාවය අපිට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට අපිට මේ භාවනා අරමුණට සිහිය යෙදුවට පස්සේ ක්‍රමානුකූලව මේ උස්ප දැනීමේ ක්‍රියාවලිය අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරතුරේදී අපිට අර කලින් කිව්වා වගේ යම් යම් සිතිවිලි ධාරා ඔස්සේ අපේ හිත යනවා. ඒක තමයි අපි මෙච්චර කාලයක් සම්මා දිට්ඨියෙන් තොරව පුතග්ජන පුජ්‍යලයාගේ ස්වභාවය. එතකොට අපි කරන්න තියෙන්නේ අපේ හිත කොයි ආකාරයේද කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන එක අපිට මේ අවස්ථාවේදී යෝගාවචරයට දැනගන්න පුළුවන්. මොකද ඒකට හේතුව යෝගාවචරය මේ වෙලාවේ චේතනා පහළ නොකර කිසිම චේතනාවක් පහළ නොකර ඉන්නකොට යෝගාචරයට වැටෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා මෙච්චර වෙලා මගේ හිත වැඩ කරේ මෙන්න මේ විදිහට. භාවනා යෝගාචරය එක අරමුණක සිය පවත්වන්න උත්සාහ කරනවා. යෝගාචරය මෙච්චර කාලයක් හිතාන හිටියේ හිතට ඕන දේවල් අපි කරා අපිට ඕන දේවල් හිත කරා කියලා. හැමදේම අපි මේ විදිහට තමයි කරේ. මේ හිතත් එක්ක යාළු වෙලා අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ හිත අපිට ආවේනික අපේ න්‍යාය පත්‍රයකට අනුව නෙමෙයි මේ හිත වැඩ කරන්නේ මේ හිතට ඕන විදිහට තමයි අපි වැඩ කරලා ඉන්නේ මෙච්චර මට. මොකද අපි මෙච්චර කාල හිතන් හිටියේ අපිට ඕන විදිහට හිත වැඩ කරන්න. අපිට ඕන විදිහට මේ සිත වැඩ කරන්නේ නැති බව අපි දැනගත්තේ කොහොමද? දැනගත්තේ කවදද? තමන්ට ඕන අරමුණක සිය පවත්වන්න උත්සාහ කිරීමේදී යෝගාචර දැනගන්නවා අපිට ඕන අරමුණේ සිය පවත්වා ගන්න අසමත් වෙනවා කියන්නේ. එන්න මෙතෙන් තමයි යෝගාචර හරියටම තක්කෙටම දැනගන්නේ මේ සිත මට ඕන විදිහට නෙමෙයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ සිත වැඩ කරන්නේ අතීත අවිද්‍යාවත් එක්ක අතීතේ කරන ලද කුසල අකුසල චේතනාවට අනුව තමයි මේ සිත වැඩ කරන්නේ කියලා යෝගාවචර පළවෙනි වතාවට දැනගන්න. අන්න එතෙන් යෝගාවචරය සතුටටපත් වෙනවා. මම අද භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න මට මම විසින් කරන ලද අතීත අවිද්‍යාවක් මොනවද කියලා තමන්න වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේවා තමයි මම සටහන් කරගන්න කියලා කිව්වේ. අන්න එතකොට යෝගාචරයට තේරුම් ගන්න පුළුවන් මම අවිද්‍යාව තවදුරටත් අවිද්‍යාවට අනුව අවිද්‍යාවේ වහලෙක් වෙලා කටයුතු කරනවාද එහෙම නැත්නම් මේ අවිද්‍යාව ප්‍රහාණය සඳහා මම කටයුතු කරනවාද කියන දෙකෙන් එකක් යෝගාචරය තීරණය කරන්න ඕනේ මොකද මේ එකපාර මේ අතීත අවිද්‍යාවෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. දෙගෙන කලින් අර දොස්තර නෝන කිව්වේ යාට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ගෙදර උයනකත් යාට ප්‍රශ්න. ඒක නිසා මේක එකපාරම අපිට කඩලා බින්දලා දාන්න බෑ. මේක කඩලා බින්දලා දාන්න අපි ඒ සඳහා යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් නිශ්චිත ප්‍රතිපදාවකට අපි එන්න ඕන. අන්නේ ප්‍රතිපදාවේ පළවෙනි පියවර තමයි මේ මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ මොන මොන සිටිවිලි ඔස්සේද කියන එක අපි සටහන් කරගන්න ඕන. අන්නේ සටහන් කර ගැනීම තුළ අපිට බලා ගන්න පුළුවන් මේ අවිද්‍යාව කොයිතරම් ප්‍රදේශයක ගමන් කරනවද කියලා. කොයිතරම් පරාසයක. ඒරණේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි අර ස්නයිපර් වෙඩික්කරුවෝ ඉන්නවනේ ස්නයිපර් ගන්න එකේ. ඒතර යාට ටාගට් එකක් දෙනවා අහවලාට වෙඩි කියන්නේ. ඊට පස්සේ යා මුලින්ම කරන්නේ මොකද්ද? ඒ පුද්ගලයා පුද්ගලයා කොයි කොයි ප්‍රදේශවලද හැසිරෙන්නේ කියන එක මුලින් අධ්‍යයනය කරන්න ඕන. ඔහු ගහුගේ ගමන් බිම. ඔහු යන මෝටර රථේ මොකද්ද? මෝටර රථේ කොච්චර වේගයකින් යනවද? කොච්චර දවසකට කී පාරක් යනවද? කොයි පාරද යන්නේ? ඒ දේවල් ඔක්කොම මාසයක් විතර තිස්සේ අදාළ තොරතුරු දත්ත ටික එකතු කරලා අනේ දත්ත ටික එකතු කරගත්තට පස්සේ තමයි තේරෙන්නේ ස්නයිපර් වෙඩික්කරුට අර තමන්ට වඩාත්ම ගැටලුවකින් තොරව බාධාවකින් තොරව තොරව මොහොත වෙඩි තියන්න පුළුවන් කොයි ස්ථානයේ ස්ථානගත වුණොත්ද කියන එක එයා තීරණය කරන්න ඊට පස්සේ අන්න ඒක නිසා අපේ මේ අතීත අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයකද කියලා අපි මුලින්ම ඊළඟ දත්ත ගබඩාවක් තියෙනවා. තොරතුරු ගබඩාවක් තියෙනවා. මෙන්න මේක හොයාගත්ත කියලා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම විශාල කුසලයක්. බලවත් කුසලයක්. ඒක සම්මා දෘෂ්ටික දෙවිවරු ඒකට සාදුකාරය පවා පවත්නවා. යම් කෙනෙක් තමන්ගේ අතීත අවිද්‍යාව මොකද මේ සම්මා දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලා හරි කැමති කෙනෙක් මේ සංසාරයෙන් ඈතර වෙනවා. ඈතර වෙන්න උත්සාහ දරනවා. අන්න එතකොට මේ දිව්‍ය තලවලට පවා සුගති ලෝකයට පවා දැනෙනවා අහවලා. මෙන්න මෙහෙම වැඩක් අද කරනවා. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දැනගන්න. දැනගෙන බලාගෙන ඉන්නවා මෙයා මොකද්ද මේ කරන්නේ. ඒගොල්ලොත් ඒවා ස්ටඩි කරනවා අධ්‍යයනය කරනවා. ඒ බුද්ධ ශාසනයේදී පවා කරපු නැති අලුත් ක්‍රම දැන් මේ අය හොයාගෙන තියනවා කියලා ඒ දෙවිවරු සතුටටපත්. ඒක නිසා Tamanට එන හිතිවිලි ටික මොනවද කියන්නේ? තම ගතිත අවිද්‍යාව ක්‍රියාත්මක වෙන විදිය දැනගන්නේ. ඒ කියන්නේ සටහන් තබා ගන්න එක සුගති ලෝකයේ ඉන දෙවිවරු පවා. සතරටපත් වෙන සාදුකාර තියෙන වැඩක් ඒක. සෑම භාවනා යෝගාවචරයකටම තමන්ට සිතිවිලි වෙන යම් කිසි ගැටලුවක් තියෙනවා නම් නිතර නිතර ඒ නැතු භාවනාවට වාඩි වෙච්ච ළම හිත සමාධිමත් තත්ත්වයට පත් වෙන යෝගාවචරයට ඒක අවශ්‍ය නැහැ. අනිත් හැම කෙනෙක්ම සිතිවිලි බාධාක් තියෙන එක අනිවාර්යයෙන්ම සටහන් කරගන්න ඕනේ. සටහන් කරලා ඒ සඳහා මොකද්ද තමයි ඉතින් ගත යුතු ඇක්ෂන් ප්ලෑන් එක කියලා ඒක යටින් ලියන්න ඕන. මම මෙන්න දැනගත්තා මෙන්න ඒකට දෙන්න ඕන ප්‍රතිකාර. කියන අද දවසේ මම එකක් අඳුරගත්තා. අන්න එතකොට Taman තුල සංකල්පයක් වශයෙන් වැඩෙනවා. කාම සංකල්පය වෙනකොට නික්කම සංකල්පය. ව්‍යාපාද සංකල්පන වෙනකොට අවිද්‍ය මේ අව්‍යාපාද සංකල්පනා තමන්තම ගොඩනැගෙන පටන් අන්න එතකොට හැමතිස්සෙම අපි අපේ අවිද්‍යාව ඉදිරියට ගමන් කරන්න තියෙන අවස්ථාව ඒකෙන් ඇහිරීමටපත් කර්ම සකස් කරන එක චේතනා පහල කරන එක ක්‍රමානුකූලව අපිට අඩු කරගන්න පුළුවන් එතකොට මේක දැනගත්තට පස්සේ යෝගාවචරය මේ ටික සටහන් කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන පිළියම් යොදවුවට පස්සේ තමන්ට තියෙන්නේ තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයේ සිය පවත්තන ඉන්න. එතකොට මේ ප්‍රධාන කර්මස්ථානයේ සිය පවත්නකොට තමන්ට තේරෙන මේ හුස්ම දැනීම ක්‍රමානුකූලව මොකක්ද වෙන්නේ කියන එක යෝගාචර බලාගෙන ඉන්නවා. මේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය සහ මේ සිතේ ක්‍රියාවලියත් එක්ක එකට සම්බන්ධ වෙලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යෝගාචර අනිවාර්යයෙන්ම හුස්ම දැනීම තැම්පත් භාවයකට පත් වෙනවා නම් හුස්ම සියුම් භාවයකට පත් වෙනවා නම් මගේ හුස්ම සියුම් භාවයට පත් වුණා කියලා විතරක් දැනගෙන හරියන්නේ නැහැ. ඒ අවස්ථාවේ යෝගාචර දැනගන්න ඕන හුස්ම දැනීමේ ක්‍රියාවලියත් එක්ක මේ සිත ක්‍රමානුකූලව තැම්පත් වෙනවා කියන එක යෝගාචරය දැනගන්න ඕනේ. එහෙම නැතුව හුස්ම දැනීම විතරයි මට බලන්න කිව්වේ. ඒක නිසා හුස්ම දිහා විතරක් බලන් ඉන්නවා කියලා කරොත් මේ වැඩේ හරියන්නේ නැහැ. මේ හුස්ම දැනීම ආශ්වාසයට මොකද වෙන්නේ? ප්‍රාශ්වාසයට ප්‍රාශ්වාසයට මොකද වෙන්නේ? ඒ දිහා බලාගෙන ඉනකොට මේ සිත මේ භාවනා අරමුණ තුළ ප්‍රමාණිකල ඒකාග්‍ර වෙන බව. tempat වෙන බව. යෝගාචරය ක්‍රමානුකූලව බලාගෙන යන්න. හොඳයි දැන් වෙලාව 3:40යි. අපි 4:10 වෙනකම් යෝගාචරයට තියෙන ওই අභ්‍යාසය ක්‍රමානුකූලව පුහුණු වෙන්න තමයි. දැන් දැන් භාවනා කර එක දැන් අතර කරමු. අතර කරලා සියලු දෙනාම මයික්‍රොෆෝන් එක ඔන් කරලා හරි. දැන් මයික්‍රොෆෝන් එක ඔන් කරන්න පුළුවන්. ඔන් කරලා සාදු කාර්යයක් පවත්වා. එතකොට ද අද භාවනා පටන් ගත්ත කවුද ඉන්නවා කවුද ඉන්නවද? පාසල මාත් නෑ. ඔව් මට කියන්න බෑ භාවනා කොහොමද පටන් ගත්තේ? කියන්න පුළුවන්ද? ඉන්නස. ඔව් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවතරණ සම්මා භාවනාව ඉස්සෙල්ලාම පොළ බිම ඉඳගෙන මම මෙතන ඉඳගෙන සිටමි කියලා බිම වදින තැන සිය තියාගෙන හිටියා ඊට ටික වෙලාවක් එහෙම තියාගෙන හිටියට පස්සේ ඊට පස්සේ හුස්මට අවධානය යොමු කරා ඊට පස්සේ හුස්ම වැටෙන ආකාරය ගැන සිහි යොමු කරා පිටින් පිට ශබ්ද එන ශබ්ද ගැන ශබ්ද වලට සිය ගියා ඊට පස්සේ ඒ යන තැනින්ම ආපහු වාගේ නැවතත් භාවනා අරමුණට සිය ගත්තා ඊට පස්සේ ඒ හුස්ම ගැන තියෙන අවධානය ඒ ගැනම අවධානය යොමු කරගෙන ඉන්නකොට හුස්ම හොඳින් දැනෙන්න පටන් ගත්තා හුස්ම නාසිකාග්‍රේ වැදිලා ඉහළට යනකොට ඉහළට යනවා වගේත් වදිලා පහළට යනකොට පහළට යනවා කියලා දැනගත්තා. ඉතින් පස්සේ හුස්ම ටිකෙන් ටික සිුම් වෙනවා වගේ දැනුණා. ඊට පස්සේ හුස්ම ගැන හුස්ම කෙටි බවත් සමහරක් හුස්ම දිග බවත් දැනගත්තා. එසේ තමයි මේ පැය භාගයේ සිටි ස්වාමීන් වහන්සේ. ඒ පුළුවන් තරම් භාවනාවට වාඩි වෙලා තමන් දැන් හුස්ම ගැනීම දැනෙනවා නම් ආස්වාද ප්‍රාසාසයේ විස්තර තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ ආස්වාසයෙන් ආස්වාසයට ප්‍රාසාසයෙන් ප්‍රාසාසයට සිය පවතින ආකාරය සහ හුස්ම දැනීම විශේෂයෙන් සිය පවතින ආකාරයට තලා තමන් මුලික වශයෙන් බලන්න ඕනේ ඒ හුස්ම කියන්නේ ආස්වාසයෙන් ආස්වාසයෙන් ප්‍රාසාසයෙන් ප්‍රාසාසයෙන් මොකද වෙන්නේ කියන එක හොඳින් අධ්‍යයනය කරන්න. එහෙමයි. බාහිර දේවල් ඔක්කොම මෙනෙහි කරලා බැහැර කරන්න පුළුවන් අපිට ශබ්දයක් එනවනම් ශබ්දයක් ශබ්දයක් කියන මෙනෙහි කරලා බැහැර කරන්න පුළුවන්. බාහිර හිතවිල්ලක නිත යනවනම් හිතනවා හිතනවා කරන මෙනෙහි කරලා බැහැර කරන්න පුළුවන්. එහෙමයි. තේරෙනවද? තේරෙනවා. ඒ විදිහට ක්‍රමානුකූලව පුළුවන් තරම් භාවනා අරමුණේ සිය පාත්තන්න ඕන. ආස්වාසි දැනීම කොහොමද? ක්‍රමානුකූලව කාලයත් එක්ක හුස්ම දැනීමට මොකද වෙන්නේ? ආස්වාසයට මොකද වෙන්නේ? ආස්වාසයට මොකද වෙන්නේ කියන එක බලාගෙන බලාගෙන යනවා. වෙන මොනවවත් බලන්න යන්නේ. වෙන මොනවත් භාවනා අත්දැකීමක් වශයෙන් ඉදිරිපත් කරන්නත් එපා. අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ තමගේ භාවනා අරමුණේ හිත පැවැත්වූ ආකාරය තමයි අපි වර්තාවට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙමයි. හොඳයි. හොඳයි නේද? තව කවුද ඉන්නේ? කවුරු හරි භාවනා දෙක ඉදිරිපත් කරනවා. මම කාට හරි කමඩාවත් ඉදිරිපත් කරන්න කියලා එහෙම කිව්වද නැහැ නේ උපදෙස් ගන්න කියලා එහෙම කිව්වද කවුරුවත් තමන්ගේ භාවනා දෙකෙන් ඉදිරිපත් කරන්නත් දෙන්නේ කරන්න. එතකොට අපි අද අපේ මේ අද මොකක් හරි මම කතා කරනවා කොහොමද? එහෙමයි සම්මත. එහෙමයි සම්මත. මොකද කතා? දෛනික ජීවිතයේදී අවධානය චිත්ත උපාදානයෙන් හටගන්නා කැමැතිම චිත්ත පීඩාවෙන් මිදෙන්නේ කෙසේද? මොකද? දෛනික ජීවිතයේදී අවධානය චිත්ත උපාදානයෙන් හටගන්නා මනසේ කැළඹීම හා චිත්ත පීඩාවෙන් මිදෙන්නේ කෙසේද? අවධානය සහ උපාදාන. එහෙමයි සපෝස්. එතකොට ඒකට අදාළ මාතෘකා විදර්ශනා මාර්ගයේ පොතෙන් හොයලා බැලුවද? බැලුවේ බලන්න හම්බුනේ. මොකද බැලුවේ? දවල් දැක්ක. වැඩ දෙන එක එක වැඩි. අද දවල් දැක්කේ. ගියේ නේද දැන්? මේ සමහරවිට බලාපොරොත්තු විදියට කොහොමද මම කොහොමද මගේ යනවා. දැන් ටිකක් මොකද තමයි කවුරුවත් කවුරුත් බැලුවද ඒකට අදාළ මාතෘකාව හොයාගත්තද? බැලුවේ නැහැ. ඒක තමයි කියන්නේ ඔයගොල්ලෝ ධර්ම මාර්ගේ නැහැ කියලා මම කියන්නේ අන්නේ. වෙන දෙයක් නම් බලන්න. සංගම්. ශිෂ්‍යත්ව ප්‍රතිඵල දාලා තියෙනව කොහොමද කියලා බලයි පෝස්ට් මේ ෆොටෝ ගහලා ඒත් බුක් එකෙන් දානවා. ළමයා මෙන්න මේවයි පාස් කරගන්න. කොහේ හරි කෑමකට ගියොත් ඒක ෆොටෝ ගහලා දායි ඔන්න අපි ආවල් හෝටලෙන් කෑම කන්නේ. දැන් දෙයක් වුණා මේකට අදාළ ඒක රිලේටඩ් වෙලා වෙන්නේ කොයි මාතෘකාවටද කියලා. පතුනට ගිහලා හොයලා බලන්න. ඒක වචන තියෙනවනේ අවධානය සහ උපාදානය. ඒ කොහමද ඒක හොයාගන්නේ? මොන මාතෘකාවටද අනුද අපි බලන්නේ? ඒතර මේ මාතෘකාව තියෙන මොන සෙක්ෂන් එකේ? මේ දර්ශන මාර්ගයේ පොත් නැත්තම් නැතිය ඉන්නවද? ගත්ත නැතිද? මෙතන ඔක්කොම පොත් ඇදිනවා. පොත නෑ ස්වාමීන් වහන්සේ. දැන් මෙච්චර දවස් මොකද කරේ? පොත ඉල්ලගත් ගෙන්නගත්ත නැද්ද? ආ පොත පොත කොහොමද ගන්න කියලා දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. කොච්චර කාලෙ ඇවිල්ලා group එක? මාස 4ක් වගේ. මේ ඊපෙරේද මම post එකක් දැම්ම නේද පොත් අරගන්නේ. ෆෝන් නම්බර් එක. ඒක ඒක නන්ද. හරි දැන් නැත්තම් post එකක් දාන්න කොහොමද දස්සන මාර්ග පොත ලබා ගන්නේ? හොඳයි ස්වාමීන් වහන්සේ. හැමෝම ගන්න ඕන. ආ පෙළ ගන්න විදර්ශනා මාර්ගයේ දෙවෙනි පොතේ පිටු අංක 156 නැලගන්න. මොකක්ද ඒකට මාර්තු ගන්න. නිල් පාට පොතේ දෙවෙනි පොතේ දෙවෙනි පොතේ කිව්වත් දන්නේ නැහැ නිල් පාට පොත. පසුපත්ති සංඥා 156 මොකද තියෙන්නේ? තණ්හාපත්‍රයෙන් උපාදාන වේ. පර්ශපත්‍රයෙන් තණ්හා තණ්හා තණ්හාපත්‍රයෙන් උපාදාන වේ. එහෙමයි සෝ. එතකොට මාත්‍රකාරයෙන් මොකද අවදානේ සහ උපාදාන. දැන් අපි දැන් අර මම කෝරේ විනාඩි 5න් පාට අපේ සිටිවිලි ටික සිටිවිලි ක්‍රියාත්මක වෙන විදිහ අපි ලියා ගන්න කිව්වා. අනේ ලියා ගැනීම තුළ අපිට තේරෙනවා අපි යම් යම් සිතිවිලි වලට කොයිතරම් සමීපව කටයුතු කරනවද දැන් වෛද්‍යවරයෙක් ගත්තොත් වෛද්‍යවරයෙක් වැඩිපුර අවධානය යොමු වෙන්නේ යාගේ රෝහලේ රෝගීන් වෙන්න. ඒ නිසා සමහර වෙලාවට ගෙදර ඇවිල්ලත් ඒ රෝගීන් ගැන හිතනවා. ඒට මොනවද කරන්න තියෙන්නේ දැන් ડોක්ටර්ස් දෙන්නේ කතා කරන්නේ. ඔලෙම හිතනවා. ඊළඟට අපි වැඩිපුර අවධානය යොමු වෙන්නේ ඊතර ළමයි වෙන්නේ. දැන් අනිත් ડોක්ටර් කිව්වේ මොකද්ද? ඊතර උයන පේන දේවල් ගැන තමයි. හරි. ඉතින් මේ නිසා අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මොනවද? අන්නේ අවධානය වැඩිපුර යොමු කිරීම තුළින් අපිට වැටහෙනවා. එතකොට අපිට මේ මේක ලියා ගන්න නෝට් එකක් දාලා පටන් පොතේ. අපි ඔය අපිට එන සිතිවිලි ටික අපි ඇනලයිස් කරගෙන යනකොට යනකොට අපිට තේරෙනවා. අපේ ලෙහෙසියෙන් ගොඩ දාගන්න බැරි සිතිවිලි ටිකක් තියෙනවා. සමහර වෙලේ ඒක නිකන් අපෝඩු අපේ ජීවිතයට බද්ධ වෙලා දෙන. ඒක නැත්තම් නිකන් ජීවිතයක් නෑ වගේ. අන්න එතන තමයි මොකද්ද තියෙන්නේ? අපේ හිත වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ අන්න එතන. උපාදාන. දැඩිව ග්‍රහණය වීම, පරාමර්ශණය වීමක් සිද්ධ වෙනවා. අන්නේ දැඩිව ග්‍රහණය වෙන පරාමර්ශණය වීමේ ෆෝමියුලා එක. ෆන්ඩමෙන්ටල් ෆෝමියුලා එක තමයි මේ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියන ඒක ඡේදයක් තුළ සටහන් කරලා තියෙනවා. විදර්ශනා මාර්ගයේ දෙවෙනි පොතේ 156 වෙනි පිටේ. වෙල්ලා ගන්න හැමෝම. පුද්ගලයා කෙරෙහි තෘෂ්ණාවේ බල පැවැත්වීම හේතුවෙන් කාම දික්ටි සීලබ්බත අන්තවාදයන ක්ලේශාත්මක ක්ලේශාත්මක කියන්නේ ක්ලේශයන් සහිත අරමුණු ක්ලේශාත්මක අරමුණු සිතින් දැඩිව හෝ තෘෂ්ණා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කිරීම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කිරීම එක දෘෂ්ටියක් වශයෙන් ගන්න ඒක අතහැර ගන්න බැරි මට්ටමකින් දැඩිව ග්‍රහණය කරන අර කලින් අර අපේ කුළුණ ડોක්ටර් කිව්වේ ඒක කෑම ගැන හිතන එක අතාරින්නම බැරි මට්ටමක තියෙනවා. ඒක දැඩිව දෘෂ්ටි වශයෙන් ග්‍රහණය වෙලා තියෙනවා. ඒකට ඒකෙන් මිදෙන්න කොහොමද කියලා ඒක හිතන්නේවත් නැහැ. ඒ මඩ ගොඩේ මේ අසුචි ගොඩේ මේ සිතීලි ගොඩේම යා නැගලා ඉන්නව තමයි කැමති. වශයෙන් ග්‍රහණය කිරීමේ චෛතසික ස්වභාවය. උපාදානයයි කියන ලද. කාම දික්ටි ආදී සංයෝජන ධර්මයන්. ඒ සංයෝජන ධර්මයන් කියන්නේ මේ විශ්වයත් එක්ක කනෙක්ට් වෙන ධර්මයන් මත තියන්න. කාම දිට්ඨි ආදී සංයෝජන ධර්මයන් හෝ ඒ ධර්මයන්ට ප්‍රත්‍ය වූ ඒ ධර්මයට හේතු වූ ධර්මයන්හි ආස්වාදේ නැවත නැවත දක්නාසුළු ආස්වාදේ නැවත නැවත දක්නාසුළු ඒ ඒ සඳහා සතුටු වීම සතුටු වෙනවා දිගින් දිගටම නැවත නැවත අපි සතුටු වීම බලාපොරොත්තු අපි සින්දුවක් කාරකොට YouTube ගිහිල්ලා අපි වීඩියෝස් බලන්නේ මොකද නැවත නැවත ආස්වාදේ කරන්න. අපි ආස්වාදේ කරන්න කරන්න YouTube එකෙන් මොකද කරන්නේ? ඒ වගේ වීඩියෝස් අපිට ඒකේ ක්‍රියාත්මක වෙන අර AI ප්‍රෝග්‍රෑම් එකෙන් කෘතිම බුද්ධියෙන් එයා අඳුර ගන්නවා. මෙන්න මෙයා බලන්නේ වැඩිපුර මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේ සින්දු තමයි වැඩිපුර බලන්නේ. එතකොට එයා ඒක අඳුරගෙන ඒවම අපිට ඒවම. කොටද ඒවන්නේ? ඒ ධර්මයන්හි ආසාද නැවත නැවත දක්නාසුලු. දක්නාසුලුව කොහොමද දකින්නේ? මුලා සිහි ඇතිව. අන්න එතන අන්ඩර්ලයින් කරගන්න. පැන්සල් එකකින් ඉරක් බලගන්න. මුලා සිහි ඇතිව. මුලා සිහි ඇතිව කියලා කියන්නේ මොකද්ද? සිහි මුලාවටපත් වෙනවා. කියන්නේ මොකද්ද? කියන්නේ සිහියක් නැද්ද එතන? සිහියක් නැද්ද? සිහියක් තියෙනවා. හරිද? ඒතර මුලා සිහි කියලා කියන්නේ මොකද්ද? මුලා සිහි කියන්නේ මෙතන මේ මයින්ඩ්ෆුල්නස් කියන එකම නෙමෙයි ඈ. ඒක දෙඩි වල්ලගෙන තිබ්බේ මේ. නෑ නෑ. මෙතන මුලා සිහිය. මුලා සිහිය කියන්නේ මෙතන කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක. දැන් මොකේද කන්ට්‍රෝල් එක නැත්තේ? දැන් අපිට මේ සිහියෙන් සිහිය. පෙරවැය සිහිය. දැන් අපි ගත්ත සිහියෙන් සින්දුවක් අහන්න වේද? ඕනනම් පුළුවන්. දැන් අපි චිත්‍රපටියක් බලන සිහියෙන් බලනවා. නවත් මුලා සිහි. මුලාවටපත් කරගන්න. මොකෙන්ද මුලාවටපත් කරන්නේ? අපි දන්නේ නැහැ අපි දැන් මේ ඉන්නේ මොන ඒරියාවේද? විෂ්ණු. බිම්බෝම්බ. බිම්බෝම්බ තියෙන ඒරියා එක තමයි දැන් මේ ඉන්නේ. කෙලස් කොඩු. ඒ කියන්නේ මෙතන මුලාසී කියලා කියන්නේ අපි මේ සම්මා දිට්ඨියෙන් තොර සම්මා දිට්ඨියෙන් තොර මුලාසීයට අපි කියනවා මෝහය කියලා. ඔන්න ලියාගෙන මෙතන සමහර තැන් තියෙන මුලාසී කියන්නේ සති සම්පජන්යෙන් තොර අවස්ථාව කියන්නේ. මෙතන මුලාසී ඇතිව කියලා කියන්නේ තර වෙනම නෝට් එකක් මේ පොතේ ලියාගෙන මුලාසී කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේ ආස්වාදයේ අනාගතයේ දුකක් ඇති කරනවා කියන දැනීමෙන් තොර මුලා සිහි ඇති සිහි මුලයි මේ කියන්නේ මෙතන කියන්නේ මේ සතර සතිපට්ඨාන සිහිය පවත්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ කටයුතු කරේ ඒ කියන්නේ සීමාව දන්නේ නැහැ දැන් අපි සාමාන්‍යයෙන් දැන් මටත් සමහර වෙලාවට එනවා මියුසික් එනවා සින්දු එනවා පොඩි පොඩි වීඩියෝ ක්ලිප් එනවනේ අර ඔටෝ ඔටෝ එනවා අර දැන් YouTube එකේ තියෙන පොඩි පොඩි ක්ලිප් එනවනේ ඒක පාට බලනකොටම ටබ් ගාලා ඒක ඔෆ් කරගන්න. ඒ මොකද ඒක බලපු ගමන් ඊළඟට තව එකක් කරන තව එකක් කරන තව එකක් කරන එතකොට දැන් කොහෙටද යන්නේ? යන්නේ අර අනාගත දුකක් ඇති කර බිම්බෝම්බ සහිත මම දැන් දීලා තියෙන්නේ. බිම්බෝම්බ තියෙන ඒරියා එකට තමයි අපි දැන් යන්නේ. ඒතර බෝඩ් එකකුත් ගහලා දෙන මෙයාට බිම්බෝම්බ දෙනවා. අපි දැනගත්ත ගමන් මොකද කරන්නේ? ඉතින් ටංගලා අයින් වෙනවා. අර ඉතින් එහාට ගියාම බිම් බෝම්බයක් පෑගෙන්න පුළුවන්. කවුරුවත් මේ ප්‍රදේශයේ බිම් බෝම්බ ගා අතුරා ඇත කියනකොට අපි ඉතින් යට යන්නේ නැහැ නේ. බය වෙනවා. නම් ගාන හැරිලෙන්නේ. නිසා තමන්ට වැඩිපුර එන්නේ තමන් වැඩිපුර ඒ සිතිවිලි ඔස්සේ හිත යනවනම් ගායනික ජීවිතේ ඉන්ද්‍රිය අසංවර භාවයත් එක්ක යනවනම් ඒ ටග්ගාර සිහිය ඔන් කරගන්න ඕනේ. සිහිය කියන්නේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. ඒතර සම්මා දිට්ඨිය නැහැ කියන්නේ සිහි මුල අවස්ථාවේ තියෙන මොන සංකල්පයද කියලා. මුලා සිහි අවස්ථාවේ තියෙන සංකල්පය මොකක්ද? කාම සංකල්පය තියෙන්නේ. පැහැදිලි නේද? මිච්ඡා දිට්ඨියයි කාම සංකල්පයයි. මුලාසිය ඇතිව කටයුතු කිරීමෙන් මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව වැඩි. තෘෂ්ණාව වැඩි. ඇයි දැන් තෘෂ්ණාව වැඩෙන්නේ මොකද? තෘෂ්ණාව වැඩෙන්නේ මොකද? එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව වැඩෙන දේ අපි දිගින් දිගටම කරන්නේ මොකද? තණ්හාව අනාගතේ දුකක් ඇති කරනවා කියන එක අපි අමතක කරලා තමයි මෙතනදී මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තොර. චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමකින් තොර. මූලික වැටහීමකින් තොරව තමයි මේ කටයුතු කරන්නේ. තෘෂ්ණාව වැඩි. තෘෂ්ණාව හේතුයි. ඔන්න දැන් තෘෂ්ණාව හට ගන්න අපිට. රූපාදී කාම අරමුණ සෙවීමට හා පරේෂණයට. ඒවා තව තවත් පරේෂණ කරන්න යනවා අත්දා බලන්න යනවා. දැන් අපි පාරේ යනකොට තමන් කැමති ලස්සන අපි කියන වාහනයක් යනවා කියලා. එතකොට අපි මොකද කරන්නේ? යාළුවෙක්ගෙන් ඒ වාහනේ ඉල්ලගෙන පොඩ්ඩක් පැදලා බලන්න උත්සාහ කරනවානේ. පරේක්ෂණයට යනවා. මේක හොඳයිද කියලා. මටත් ගත්තොත් මේ වාහනේ හොඳයි. එහෙම නැත්නම් මම වෙන වාහනයක් ගන්නවා නේ. දැන් කාර් සේල් එකකට ගියලා කාර් පොඩ්ඩක් කාර් එකක් යතුරු ඉල්ලගෙන පොඩ්ඩක් පැදලා බලන්න පොඩ්ඩක් දුර. මේක මට හරියනවා. දැන් පිරිමියෙකුට කාන්තාවක් මුණ ගැහුණත් එහෙමයි. අද කතා බහ කරලා බලන මෙයා මන ගාන සෙට් වෙනවා නේද? මගේ මාත් එක්ක ඉන්න පුළුවන් නේද? ඒ පරේෂණය කරනවා ඊළඟ. ඒ කෙරේ තෘෂ්ණාවක් ඇතිවෙන ඊට අතපත ගන්න අල්ලලා බලන්න අත්දා බලන්න හිතන. පරේෂණයේ හේතුවෙන් ප්‍රතිලාභය වෙන්නේ. පරේෂණයේ හේතුවෙන් ලබන ප්‍රතිලාභය මොකක්ද? ආස්වාදේ සහ ඒ තමන් බලාපොරොත්තු වුණු දේ තමන් ළඟා කරනවා. අපි අපි හිතමු අපි රැකියාවක් කරනකොට රැකියාවෙන් උසස් වීමක් ගන්න. ඒ අපි ඒ දරන ප්‍රයත්නයේට අපිට ඒ උසස් වීම අපිට ලැබෙන. අපි විභාග පාස් කරගන්න. එහෙම ඒ ප්‍රතිලාභ ලබන. ප්‍රතිලාභයේ හේතුවෙන් ඔන්න ප්‍රතිලාභ. ඔන්න දැන් අපිට අපි මේ වාහනේ ගත්තා. එහෙම නැත්නම් මේ දැක්ක කාන්තාව ගෑල්ලම කසාද බැන්න. ඔන්න කසාද බැන්දට පස්සේ තමයි වැඩේ පත්තු වෙන්නේ. මොකද දැන් වෙන්නේ? පරේෂණයට යයි පරේෂණ හේතුවෙන් ප්‍රතිලාභ ලබයි කසාද බඳලා ගෙදර ගෙනා ප්‍රතිලාභයේ හේතුවෙන් මේ මේ අරමුණ වශයෙන් නිවිශ්යයට පැමිණේ අම්මෝ දැන් බැඳගෙන නෙමෙයි දැන් ඉන්නේ එහෙම වුණොත් මොකද වෙන්නේ අර තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වෙච්ච එක තණ්හාව මේ මේ මේ දේශේ බවට පත් කරනවා එහෙම නැත්නම් විනිශ්චය හොඳ නම් මම මේ හොතු කෙනා තමයි මට හම්බුනේ එහෙම නැත්නම් මේ ගන්න කී වාහනය මේ වාහනේට මට හොඳට සෙට් වෙනවා කියලා ගෙනාවට පස්සේනේ විනිශ්චයට ලක් වෙන්නේ. හරියට බලා ගන්න පුළුවන්. ඒතර විනිශ්චයට පැමිණෙනවා. විනිශ්චයට පැමිණීමෙන් චන්දරාගෙන් මම මාගේ යන බලවත් සනිටුහනට ස්ථිර අදහසට කල්පනාවට එනවා. ඒක මගේ කියලා අයිති කරගන්න. මේක මටම හරියන්නම මේක හදලා දෙන්න. එහෙමද අපි කියන්නේ මේ වාහනේ නම් මටම හරියන්නේ. <laughs> මේ නෝනා නම් මටම <laughs> හම්බ වෙන්න කෙනා. දෙයියෝ මවලා දෙන්න මටම තමයි. දැන් තේරුණා නේද? දෙයියෝ මවන විදිය. දෙයියෝ මවන විදිය තමයි ඔය තියෙන්නේ. ඕක තමයි ෆෝමියුලා. අපි ඒක අත්දැක බලලා පස්සේ අපිට තියෙන මේක මටම තමයි මේක හදලා දෙන්නේ. කියලා අපි කියනවනේ. මටම හදුවා. දෙයියෝ මටම ගෙනල්ලා දුන්නා වගේ. තේරෙනව නේද ඒක වෙන්නේ? බුදුහාමුදුරේක දේශනා කරලා තියෙන ලස්සනට ඒක පිළිගන්න. පරිග්‍රහණයට ඊට පස්සේ කියන ස්ථිර අදාසරව කල්පනාට එළඹේ. එසේ බලවත් සනිටුහනට පැමිණීම හේතුවෙන් තණ්හා දික්ටි වශයෙන් පරිග්‍රහකරණයට ඒක දැඩිව ග්‍රහණය කරන කරණයට ලක් කරනවා. ඒක නැත්තම් එයා මැරෙනවා. ඒ වගේ. ඒක දැඩිව අපි දැන් ළමයි වෙහෙන් බලනවා. අපි ළමයිව දැඩිව ග්‍රහණය කරගෙන. يعني අපි දෙයියෝ දුන්න ළමයි එහෙම නැති කියන්නේ දෙයියෝ ළමයි මට මේ ළමයි ඉගෙනත් දුන්නා ඒ කියන්නේ මම කියන විදිහට මේ ඉන්නවා මේ ළමයි මම වගේමයි ඉතින් ඒ බලන්න දෙමව්පිය ළමයි ගැන තියෙන ආකල්ප එයාට හැමදේම කන්න බොන්න හැමදේම ආත පහසුකම් දෙන්නේ අර මම මගේ කියලා දෙඩියව ගන්නා වූ දෘෂ්ටිය ඒක තණ්හා දීප්ති දීප්ති කියන්නේ ඒක ප්‍රබලයි දිට්ඨිය කියන්නේ මොකක්ද ඒක නිකන් හරියට තේරෙන පාසෙන් ඉන්නේ ආපි කියන ආගමක් වෙනවා කියන ඒක ආගමක් වගේ ඒක මැත්තේම නැහැනෝ ඒක නැත්තම් මෙහෙමයි තේරෙන්නේ දිට්ඨියට යනවා කියන්නේ ඒක නිකන් අදහන මට්ටමට ඒක කඩන්න බෑ ඒක දිට්ඨියට කියනවා තණ්හා දිට්ඨිය වශයෙන් පරිග්‍රහකරණයට පරිග්‍රහකරණයට දැඩිව ග්‍රහණය කරනවා. ග්‍රහකරණයට හෝ මුළුමනින්ම අල්ලා ගැනීම හෝ දැඩිව අල්ලා ගැනීම හෝ පරාමර්ශණයට එළඹෙනවා. තේරෙනව නේද? ඉතින් ඔන්න ඔය ෆෝමියුලා එකට අනුව තමයි අපි අපිට අර දෙයියු දුන්නා කියලා වගේ අපිට හිතෙන්න ඔන්න ඕක තමයි යන්නේ. අපි මුලින්ම දකිනවා ඊට පස්සේ ඒක ඒ ගැන හිතනවා ඊට පස්සේ ඒක අපි අත්දලා බලන්න යනවා ඒක හොයනවා අත්දලා බලන්න යනවා අත්දලා බැලුවාට පස්සේ තේරෙනවා මේක මට ගැළපෙනවා කියලා මේක මට ගැළපෙනවා කියලා තැනට ආවට පස්සේ අන්නාමන්න දිට්ටි වශයෙන් ඒක දිට්ටියක් බවට පත් වෙනවා. ඒක මේක මටම ආහදපු එකක් කියලා නැන්ටපත් වෙනවා. ඉතින් ඔය හැම අපිට යන ඔය හැම සිතිවිල්ලක් අපිට ගලව ගන්න බැරි ඔය හැම සිතිවිල්ලක්ම සිතිවිල්ලක්ම තියෙන ඔන්න ඔය දේ තමයි. අපිට වෙනස් වෙන්න බැරි ඔන්න ඔය නිසා. මොකද වෙනස් වෙන්න බෑ. ඒ දික්ටි වශයෙන්. මනසේ දික්ටි වශයෙන් බැසගෙන තියෙන. ඒක බල දික්ටි තණ්හාට වඩා තණ්හා දික්ටිය කියන එක බලවත් අකුසලයක්. නිරේගාමී අකුසලයක් බවට පත් ඒක නිසා කිසිම දෙයක් අපි එදිනෙදා ජීවිතය මේ භාවිතා කරන දේවල් ඕ ළමයින්ගේ හෝ දේවල් වේවා තමගේ පවුලේ දේවල් හෝ රැකී රැකියාවේ දේවල් වේවා කිසිම දෙයක් අපි දැන් ඔය කියන්නේ හොඳම උදාහරණය තමයි නිකන් මේ පණ වගේ කියලා මම කියන්නේ කියන්නේ පණ වගේ නිකන් මේක නැත්තම් මම නෑ ජීවත් වෙන්නේ නෑ ඒක මේ දේ නැතුව අන්න ඒක දික්ටි වශයෙන් බැඳිනවා කියන්නේ බලවත් අකුසලයක්. අපේ සාමාන්‍යයෙන් අපිට තිබ්බත් එකයි. එනහතත් එකයි ප්‍රශ්නයක් නෑ. දැන් අර අර සෙන් කතාවත් ඉන්නේ අහලා තියෙනවද අරන් මේ ඔය මේ ටිබෙට් ප්‍රදේශයේ කියන්නේ ඒ හාමුදුරුවෝ මේ උදේ ඉඳන් අර මේ සඳුන් කොටයක් අරගෙන මේ බුදු පිළිමයක් නෙලන. නෙලනකොට නෙලනකොට හවස් වෙනකොට ගොඩ හීතල වෙනවනේ. ඒ ප්‍රදේශෙම වැඩෙන පටන් ගන්න. එතකොට අර අර හිම වැටෙනකොට ඉන්න බෑනේ. එතකොට ගිනි මෙලයක් ගන්නවා. ඉතින් කැපකරුව ඇවිල්ලා හාමුදුරුවන්ගේ හාමුදුරන් කියන මේ එන්න එන්න හීතල වැඩි ගිනි මෙලයක් ගන්නවා. ඒකට හාමුදුරුවෝ ඒ ගැන කිසිම වගක් නැහැ. අර උදේ ඉඳන් අර මේ සුදු හඳුන් කොටයක් අරගෙන මේ බුදු පිළිමයක් නෙලනවා. ඊට පස්සේ කැපකරුව බැලුවා මේක හරියන්නේ නැහැ මේ වැඩේ. අර අර හඳුන් කොටේ අර මේ අර කැටයන් කපනකොට අර යලවිලා යනවනේ කොටස් මේ ලී පතුරු ඊට මෙයා කරන්නේ මේ ලී පතුරු අරන් ගිහිල්ලා මේ ගින්න ගින්න අවුල දරත් නැහැ අන්තිමට කොහොම හරි මේ බුදු පිළිමේ නෙලලා ඉවරනාට පස්සේ මේ ඒ හාමුදුරු බලන කෝ කැප කරවලු ඊට කැප කරව බැරි නා හීතරට ගල් වෙලා ගිනි වෙලේ ඉඳලා දැන් දරත් නැහැ අන්තිමට මොකක් කරන්නේ නැහැ හාමුදුරු මොකද කරන්නේ අර උදේ ඉඳන් නෙලපු බුදු පිළිමේ දිපට දාලා ගින්නවලු ඔන්න ඕනේ අන්තිම. දේනම් නෙලපු බුදු පිළිමේ ගින්නට දාලා තමයි මේ මේ දෙන්න බේරෙන්නේ. ජීවිත දෙන්න. ගින්නවලු. නැත්තම් දෙන්නව නැති ඒක නිසා තමයි අපි ඕනම දෙයක් එදිනෙදා ජීවිතේ අපි භාවිතාවට ගන්නවා. නමුත් ඒ කිසිම දෙයක් තණ්හාමාන දික්ටි වශයෙන් බැඳෙන්න හොඳ නැහැ. මේක නැත්තම් මම ජීවත් වෙන්නේ නැහැ කියන තත්ත්වයට එන්න හොඳ නැහැ. ඒක නිසා අපිට එන සිතිවිලි අනුව අපිට ඒක කැටගරයිස් කරගන්න පුළුවන්, වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපේ ජීවිතේ අපේ වැඩිපුර තණ්හාමාන දික්ටි වශයෙන්. ගොඩක් හිතිවිලි අපිට එනී කළ බැහැර කරගන්න පුළුවන්. අව සමහර සිතිවිලි දෙන එහෙම කරගන්න බැරි. අන්න ඒවට අපි වැඩිපුර කාලය වැය කරලා ඒවෙන් මිදෙන්න, ඒවෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක අපි පූර්ණ වශයෙන් ඒකට අලුත් plan එකක් අලුත් සැලසුමක් කරගන්න. ඕගොල්ලෝ දැන් ඔය ඔෆිස් එකේ ඉන්නකොට කාලයක් වෙන් කරගෙන මේ එන හිතිවිලි වලින් නිදෙන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන සැලසුම් හදන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් උපාදාන අඩු කරගන්න පුළුවන් මට්ටමට තව දැන් ඕගොල්ලෝ මෙච්චර කල් කරේ මොකද අද වැඩ කරනවා හෙටත් උපාදාන කරනවා. හෙට දින වැඩක් plan කරන්න. නමුත් භාවනා සාර්ථක කරගන්න නම් අපි මේ කරන වැඩ වලින් අපි ටිකක් වැඩ කරන එක අඩු කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඒක උපාදාන කරගන්න. කොහොමද අඩු කරන්නේ? ඒ කියන්නේ මම මේ දේ හෙට කරනවා. හැබැයි මේක මම නැවත නැවත හිතන එක කොහොමද නතර කරන්නේ? ඊට වැඩගත්. වැඩේ නොකර ඉන්න බෑනේ. වැඩේ ගැන හිතන එක හිතන බාර ගන්න. මම 10 වාරයක් හිතුවා නම් මම හෙට ඒක 5 වාරයකට අඩු කරගන්නවා. ඒකත් හොඳ ලියාගත්තා. මම මේ මේ දේ ගැන පස් පාරක් හිතුවා. 10 පාරක් හිතුවා. හෙට හෙට වැඩේ මම පස් පාරෙන් නතර කරනවා. අන්න එතකොට හෙට උපාදානය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් උපාදානය ටික ටික අඩු කරගෙන අඩු කරගෙන ගියොත් මේ භාවනාවේ භාගයක් ඉවරයි. ඒත් භාවනාව මොනවත් කරන්න දෙයක් නැහැ නේද? ඒ රණේ කියන්නේ. ඒක නිසා තම තමන් දැන් මම දන්නේ අවලංගේ එදිනෙදා වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා. ඒ වෙන දැන් මම මේ දෙන ඉන්පුට් අනුව දෙන උපදේශ අනුව තමන්ට ආවේනික වෙච්ච ක්‍රමයක් තමන් හදාගන්න. තමන් සැලසුම් කරගන්න. ඒ සැලසුම මත තමයි තමන්ගේ උපාදාන. තණ්හාමාන දික්ති වලින් තමන්ට ගැලපෙන්න ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලි නේද? තේරෙනවද දැන් තා මොන හරි තියෙනවද දැනගන්න ආකාර මොන හරි තියෙනවද දරගන්න පුළුවන් මොකුත් නැහැ දැනගන්න. එන අපි වැඩසටහන නතර කරනවා මොකද? නෑ ස්වාමීන් වහන්සේ අවසරයි මම හිතුවේ මේ මේ මාතෘකාවට අදාළව දැනගන්න ඕනද කියලා. එහෙම නෙවෙයි නම් මම ස්වාමීන් වහන්සේ මගේ කමටහනක් ගැන ඔබ වහන්සේ කතා කරන්න කියලා තියෙනවා. ඒක කන්නද කියලා. ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. 84 වෙනි කමඨාන් කියන ස්වාමීන් වහන්සේ. උඩක් නෙමෙයි ඔබ වහන්සේ මට කියලා තියෙන්නේ මම නිරතුරුව ප්‍රමාණිකුල හුස්ම සිවුම් වී සිත ඒකාග්‍ර විය හුස්ම රැල්ල වෙතම සිහිය පිහිටුවීමෙන් කාය පච්චාරිය සහිත සමාධිමත් බව අත්විඳිනේ. ආස්වාස් ප්‍රාස්වාස් මේ වார்த்தාවක් කියනකොට ඒක හිමින් සැරේ කියවන්න ඕනේ. ඒක ලතාව. ඒ ඔහොම කියවුවාම කොහොමද මේ උපදේශන දෙන්නේ? කලබල වැඩි. සමාවෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ තමයි ගෙදර වැඩත් ඔය එක්සයිටඩ් සමාවෙන් ස්වාමීන් ආස්වාස ප්‍රාස්වාස වෙන්ම නොදැන සියුම් වී ක්‍රමයෙන් නොදැනී ගොස් නැවතත් හුස්ම දැනියයි කියලා මම නියලා තිබුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මට උපදෙස් දීලා තිබ්බා. ඔය කමඨා වාර්තාවේ මුලද ඔය කියවන්නේ අගද ඔය කියවන්නේ? නෑ මම අවශ්‍ය මුල අග කතා නෑ මට වාර්තාව වාර්තාව කියවන්නම භාවනාවට පටන් ගන්න මුල ඉඳන් කියන්නේ අවශ්‍ය තැන අවශ්‍ය තැන කියලා කොහොමද කියන්නේ මට මුල ඉඳන් කියනවා මුල ඉඳන් කියන ස්වාමීන් වහන්සේ ක්‍රමානුකූලව අපි මේ පිළිවෙල යන උස්මරල්ල උස්මරල්ල බලපු හැටි උස්මරල්ල වෙනස් වුණ හැටි ඒ විදිහට ඒක වார்த்தාව වார்த்தාව කියවන්න මම ස්වාමීන් වහන්සේ උඩ කොටස හැම එකම පොදු නිසා මම ඒක ලිව්වේ නැහැ ඒ ටික හැමදාම කොපි කරලා නේද දාන්නේ? නෑ මම මේ අද පොලේක ලියාගත්තා මේ ෆෝන් එකේ තියෙන එක ලියාගත්තා ස්වාමීන් වහන්සේ. මම ඉතින් අර පොදු දාම හැමදාම පොදුයි කියලා පොදුයි කියලා හිතාගෙන භාවනා කරා. ඒක හැමදාම පොදුම තමයි. භාවනා වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ අරක අරක මම හැමදාම එකට ලියන්නේ කියලා ඒක කොපි කරලා තියන්නේ. නැත්තම් වෙනම කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. භාවනාව ඕක තමයි ඕක තමයි ප්‍රශ්නේ. භාවනාව පොදු ධන එකක් කඩන්නේ හරියට භාවනාව ආරම්භ කරන්න. නෑ ස්වාමීන් කියන්නේ. හුස්ම වෙනවා. භාවනාවක් එකම විදියට එන්නේ නෑ කමදාවත්. ඔය තමන් හැමදාම මේ ටික එකයි කියලා හිතාගෙන තමයි භාවනාවට වඩන්නේ. ඒක තමයි ඒක ස්ථිරව අරගෙන තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ එමනම් මේ ටික ලිව්වහම ඔබ වහන්සේ දුන්න උපදෙසට අදාළ මොකද කාලේ ගත වෙයි කියලා හිතාගෙන ඔබ වහන්සේ දුන්න උපදෙසට අදාළ කොටසට ලිව්වා. උන්වහන්සේගේ උපදේශ එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. මම කියවන වාර්තා කියන්නේ. එහෙනම් ෆෝන් එකට යන්න වෙනවා. එහෙනම් ඊළඟ දවසේ. කොහෙද ඉන්නේ ඔබ? එතකොට මේක වෙනස් කරොත් උන්වහන්සේ වෙනස් වෙන්නේ කියලා මට මතක නැහැ. කක්කත් වෙනස් වෙන්නේ නැහැ. ඔක බෑක් එකට යන්න. බෑක් එකට යන්න. කොහොමද ඉන්නේ බෑක් එන්නේ? එතකොට යන්න. Post-it. Hmm. Hmm. Tú kita lah, Bien. Mm. බඩ වර්තාව. ඉතලා lah, කවුරු හරි කතා කාව්‍යාර වාර්තා ඉදිරිපත් කරන්න. ඒගොල්ලන් සන්නයි මගේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තිබුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මොඩි ඉදිරිපත් කරන්න තියෙන්නේ ඔය කීපාරක් කිව්වද වාර්තා ඉදිරිපත් කරන්න? ඕනෙක හද්ද නැද්ද? ඔව්. ඉතින් පූර්ව කෘත්‍ය කර බෝහන්සේට වන්දනා කළ නිකාය ඍජුව දෙපා පොළවට ස්පර්ශව තිබෙනු දැක මම මෙතන වාඩි වී සිටීමේ දැන පවතින හුස්ම අරමුණු කළෙමි. කය කම්පණී වෙමින් පැවති අතර හුස්ම රැල්ලේ ආස්වාසයේ පෙනී ප්‍රාස්වාසයේ නොපෙනී තිබුණි. ඒ හිඩස පිරවීමට මේ පොඩකින් පොඩකින් පොඩකින් අර කලින් වාක්‍ය කොහොමද තියෙන්නේ? කය කය කම්පණීය වෙමින් පැවති අතර හුස්ම රැල්ල අතර කියලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හුස්ම රැල්ලේ ආශ්වාසයේ පෙනී ප්‍රාශ්වාසයේ නොපෙනී තිබුණි. ඒ හිඩස පිරවීමට මෙන් ඒකාග්‍රතාවයේ මතුවී පෙනුනි. සිත සමාධිමත්ය. ක්‍රමෙන් කම්පනය නැවති හුස්ම සිවුම් ඌයේ ප්‍රාශ්වාසයේද ප්‍රකට කරමිනි. කයේ ඊටමත් සිසිල් සනීපදායක බවක් පෙනී කය ඊට සිවුම්ව දැනුනි. කයේ සැපයට නොඇලී උපේක්ෂාවෙන් හා දැනුවත් භාවයෙන් සිහිය පවත්වා සිටි සිත කයේ දැනීම් නොබලා සමාධිය අරමුණු කළෙමි. බොහෝ වේලාවක් කොහමද මේ සමාධිය අරමුණු කරේ කොහොමද? ඒ ලෙස ස්වාමීන් නිශ්චලව බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. කොහෙද නිශ්චලව බලන්නේ? සිත දිහා. සිත දිහා නිශ්චිතව බලන් ඉන්න කියලා කවුරු කිව්වේ තමයි. මම අහන්නේ භාවනාවේදී දුන්නේ නැති තමන්ට ලැබුණ නැති උපදේශ ක්‍රියාත්මක කරන්නේ කියලා මම අහන්නේ. දැන් මම කාටවත් කියලා තියනවාද හිත දිහා බලන් ඉන්නේ කියලා. එකමටවත් එක එක වார்த்தාවක්වත් තියනවාද? භාවනාව ටිකක් දියුණු වෙච්ච අය කියලාත් මම දාලා දෙනවා විත දිහා බලන් ඉන්න. භාවනායේ හිත දිහා බලන් ඉන්න එක සම්පූර්ණයෙන් තහනම්. හිතේ මොකක් බලන්නේ? හිත බලන්නේ මොකෙන්ද? හිතෙන් බලන්න ආයි හිතෙන් හිතෙන්. තමන් බලන් ඉන්නන භාවනා අරමුණේ සිල්පා. ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සමාධිය අරමුණු කරාලු සමාධිය කොහොමද අරමුණු කරන්නේ? මට තේරෙන්නේ නැහැ කොහොමද ඕක කරන්නේ. මනස යම්කිසි මට්ටමකට හිත ඒකාග්‍ර වුණාට පස්සේ බාහායෝගාචරය හුස්ම දැනෙන්නේ නැත්නම් හුස්ම දැනෙන තැන සිය පවත් ගන්නවනම් අන්න එතකොට තමයි යෝගාචරයේ දැනුවත්භාවයේ වර්ධනය වෙන්නේ, දියුණු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හිත දිහා බලන් ඉඳලා මොකක්ද? ඔය වැඩිව හදාගන්න. හැමදාම එකම වර්තාව තමයි අම්මන් දිග දෙන්න දෙන්න මේක. හිතට කියවන්න ස්වාමීන් වහන්සේ. ඔව් කියවන්න. බොහෝ වේලාවක් අයත් සිතත් දෙකම නිසංසලව පැවතුනි. මේ නිසංසල බව සමාධියට තෝතැන්නක් බඳු විය. සිත තැම්පත්ව විශ්‍රාම සුවේනි. චේතනා රහිතව සිතුළු කිහිපයක් පැමිණි විටම බැහැර විය. කෙලෙස් ආශ්‍රව බැහැර වී සද්ධා සිතුළු පහළ වීම ගැන සතුටක් ඇති විය. ඈත ශබ්දයක් අයමසාරු කරගෙන මෙදී ගියේය. සිත විශ්‍රාම සුවයෙන් සමාධියේම සිටී. කයේ ගැස්සීම් වරින් වර සිදුවීම ගානක් නොමැතිව සිටියත් එකපාරටම කය ඉස්සරහට වීසිවීමක් සිදුවීම සමාධියේම තැම්පත් සිටින සිතටද බලපෑමක් ඇති කළේය. එහෙත් වීර්යෙන් ඒකාග්‍රතාවය සමබරව පවත්වා ගතිමි. නැවත කය. ඔතන ඔතන තියෙන ප්‍රශ්නේ නෑ. ඔව් ඒකට කියන්නේ. කියවන සුණාද? ඔව් කියන්න කියන්න ඔක්කොම. නැවත කය පුරාම කම්පන ලක්ෂණ ප්‍රකට විය. කය ගල් වීමෙන් දැනුණු අතර ධාතු ලක්ෂණත් සමග සමාධිය හා ඒකාග්‍රතාවය වඩා තීව්‍ර වී පෙනුනි. සියුම් හුස්මක් වරින් වර දක්නට ලැබුණි. නැවත කය ලිහිල් වූ අතර කය පුරාම විද්‍යුත් ධාරා ගමන් කරන්නට විය. මුළු කයම කකුල් සමග හිරිවැටුණු අතර කකුලේ ඇඟිලි තුඩු වලින් විදුලිය පිටවන බව දැනුනි. හිසටද යම් යම් බලපෑම් දැනුනි. එක දිගට ආලෝක ධාරා පෙනමින් නොපෙනී ගියේය. සිත අවික්ෂේපේනි. උප්‍රේෂයන්ගෙන් මිදී සියහා දැනුවත් භාවය පවත්වා ගති. භාවනාව අවසානයේ වටනා වටහා ගැනුනේ මේ මුළු කයම සතර මහා ධාතුන්ගෙන් සැදුන එකක් මිස සත්වෙක් පුද්ගලෙක් මේ කය තුල නොමැති බවය. දැන් කය සත්වෙක් පුද්ගලෙක් නැහැ කියලා තමයි දැනගත්තේ මොකද? එතකොට ස්වාමීන් වහන්සේ කයේ ක්‍රියාකාරීත්වයක් නැහෙනේ. දැනීමක් නැහැ. නෑ නෑ මම ආනේ මම ආනේ කයි සත්‍ය පුජ්ජය නැහැ කියලා දැනගත්ත කොහොමද කියලා මම ආනේ. මට හිතෙන ස්වාමීන් වහන්සේ එතකොට මේ හිත නැත්තම් හිත නැත්තම් මේ කයේ මුකුත්ම ක්‍රියාකාරීත්වයක් ඕක තමයි ඕක තමයි ප්‍රශ්නේ අවතරාද හිත මට හිතන විදිය කියලා දාලා හරියන්නේ නැහැ නේ භාවනා කරනකොට ඔකට භාවනා කරන්න ඕනේ නැහැ මට හිතන විදිය කියලා ඇතට වෙලා නිදාගෙන හිටියන් ටිකක් වෙලා ඉන්න ඕකත් මට හිතන විදිය කියලා දාන්න පුළුවන් මට හිතන විදිය කියන දාන්නද භාවනා කරන්න භාවනා කරන්නේ භාවනා අත්දැකීම අත්‍යපුජ්ජයෙන් නෑ කියලා තමයි භාවනා දැකීමට අනුව නෙමෙයි ඔය කියන්නේ දැන් මට හිතෙන විදිහ එක එක ඉතියේ තියෙනවා අත්‍යපුජ්ජයෙන් නෑ අරකක් නෑ මේකක් නෑ හිත විතරයි තියෙන්නේ හිත නැත්තම් ආය නැත්තම් හිත තිබ්බසෝ යන්නේ ඉන්නේ අත්‍යපුජ්ජයෙන් නෑ කියනත් කියන තැන තව පව කරගෙන ගියා කියලා ළමන් දන්නේ නැද්ද තමන් මොකද කරේ අර විපස්සනාවට වැඩෙන්න දෙන්නේ නැතුව සමාධිය පැත්තට කොක්ක ගහගෙන යනවා බාන. සමාධියට බර වෙලා යනවා විපස්සනාව ගණන් ගන්න නැති. තමන් දන්නවද තමන් භාවනාවේ මේ මේ වැරද්ද කොහොමද කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. <laughs> පොඩ්ඩක් පැහැදිලි කරන්න දාන්න. ආයේ මට මේ වார்த்தාව මේ ගන්න වෙනවා මොළ හරි. අර කය කම්පන ගතිය හරියට යන මොකද? එකට උඩ බුලන් කම්පන නැවත කය පුරාම කම්පන ලක්ෂණ ප්‍රකට විය. කය ගල් මෙන් දැනෙන අතර ධාතු ලක්ෂණ සමග සමාධිය හා ඒකාග්‍රතාවය වඩා නෑ නෑ නෑ නෑ නෑ ඊට කලින් ඒ කලින් ඊට කලින් ඊට කලින් කම්පනයෙන් ගැන දෙනවා නේද? අර ඉස්සරහට වීසි වෙන එතනස. අන්න ඔය ඊට කලින් කම්පනයක් තිබ්බ නේද? ඉස්සරහට වීසි වෙනත් කලින් කම්පනය ගැන තිබ්බ නේද? මතක නැහැ දැන්. ඒක තමයි කියන්නේ තමන් ඔහේ යනවා බානවා. ඒ යන්නේ සමාධිය හොයාගෙන යන්නේ බානවා. සමාධිය ආපුවා ඔක්කොම මතක නැහැ. ඕ පිටින ස්ථානේ යනකොට තියෙන ඉඩිසල තියෙන අර කය ඊ ස්විච් එක. ස්විච් එකට ගන්නේ නැද්ද? විෂිටර් එකට කලින් තියෙනව නේද? නෑ ස්වාමීන් වහන්සේ ඊට ඉස්සෙල්ලා නෑ. අද නැත්තේ. ආය මුලින්නම් කියන්නේ. ආතා. මුල පටන් ගත්ත තැනම තියෙනවා ස්වාමීන් වහන්සේ. කාය කම්පණය වෙන්නේ. ආ ඕ කියන්න. තමයි. උනේ වෙමින් පැවති අතර හුස්ම රැල්ලේ ආස්වාසය පෙනී ප්‍රාස්වාසයෙන් උපනී තිබුණි. ඒ හිදස පිටුමට මෙන් ඒකාග්‍රතාවය මතුවී පෙනුනි. හිත සමාධිමත්ය. ක්‍රමෙන් කම්පනයේ නැවතී හුස්ම සියුම් වූයේ ප්‍රාශ්වාසයේද ප්‍රකට කරමි. අන්න හරිය තමයි. ඒ කියන්නේ මේ කයේ තියෙන ධාතු ස්වභාවය. කය ධාතු ස්වභාවයට තමන් පොඩ්ඩක්වත් වාය ධාතු ස්වභාවයට පොඩ්ඩක්වත් ඒක ගණන් අරන්නේ නැහැ. ඊළඟ වාක්‍යය කියන්නේ කයේ ඊටාම සිසිල් සනීපදායක බවක් පෙනී කය ඊටාම සියුම්ම දැනුනි. කයේ සැපයට නොඇලී උපේක්ෂාවෙන් හා දැනුවත් භාවයෙන් සිහිය පවත්වා සිටින සිත කයේ දැනීම් නොබලා සමාධිය අරමුණු කළෙමි. බොහෝ වේලාවක් කයත් සිතත් දෙකම නිසංසලව පැවතුනි. මේ නිසංසල බව සමාධියට තෝතැන්නක් බඳු විය. සිත තැම්පත්ව විශ්‍රාම සෝයෙනි. චේතනා රහිත ඔය වාක්‍යය නෙමෙයි ඔකේ විභාග තමන් එකක් නැතුව කියන්න ඕනේ. කාර් ගියනෝ නිදගෙන. මුලින්නම් කියන්න කොහොම භාගෙට කියවන්නේ. සමාධියට බාධාක් උනේ නැහැ කියලා මොකක් හරි වාක්‍යයක් තියෙනව නේද? කම්පන ස්වභාවය මොකක් හරි තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ කලින් වார்த்தාවත එහෙම තිබුණා. කලින් වார்த்தාව? මට මතකයි එහෙම එකක් තිබුණා. වார்த்தාව හෙට ඉදිරිපත් කරන්න කියලා දාගෙන නේද? ස්වාමීන් වහන්සේ හෙට ඉදිරිපත් කරන්න කියලා තිබුණේ මේක. 66 වෙනි එකනේ. 66 කය ඍජුව දෙපා පොළවට ස්පර්ශ වී තිබෙන දැක මම මෙතන වාඩි සිටීමේ දැන පවතින උස්මලට අරමුණු කරමි. කය කම්පණය වීම පැහැදිලි අතර උස්මලේ ආශ්වාසය පෙනී ප්‍රාශ්වාසය නොපෙනී තිබෙන. මේ හිදස පෙරවීමේ ඒකාග්‍රතාව මතයේ චිත්ත සමාධිමත් වේ. ක්‍රමයෙන් කම්පණය නැවතී හුස්ම සියුම් වූයේ ආශ්වාසය ප්‍රකට කරමි. ක්‍රමයෙන් කම්පණය නැවතී හුස්ම සියුම් කය ඊතාවත් සිසිල් සනිකදායක බවක් වෙන්නේ. කය ඊතා සියුම්ම දැනෙන. කය සැපයට නොයදී උපේක්ෂාවෙන් හා දැනුවත් භාවය. සිය පාතා සිටි සිත කයේ දැනීම නොබලා සමාධිය අරමුණු කරමු. බොහෝ වෙලාවට කයත් සිතත් දෙකම නිසංසරව පැවතුන. මේ නිසංසර භාවය සමාධියට තෝරන්න බඳ වේ. සිත තැන්පත් විශ්‍රාමසු වෙන්නේ. ඒතනා රහිතව සිටින කීපාවක් පැමිණෙන විට බැහැර විය. කෙලෙස් ආශ්‍රයෙන් බැහැර වී සද්දා සිටින පහළ වීම ගැන කතරක් ඇති වෙනවා. ඈත શબ્දයක් කණේ පසාර කරගෙන යනවා ඉතින් සිත විශ්වාසයෙන් ආ මේ තින් ඈත શબ્දයක් කය පසාර කරගෙන වැඩි ගියේ සිත විශ්‍රාමසුවේ සමාධියෙන් සිටි අය ගැස්සීම් වරින් වර සිදුවීම ගානක් නොමැතිව සිටියත් නැත්නම් ගානක් නොමැතිව හිටියත් එකපාරටම කය දැස්සී ඉස්සරහට විසිනීමක් සිදු වෙනවා. සමාධියේම තැම්පත්ව සිටි සිතට බලපෑමක් ඇති ඇති කලේ. ඒ කියන්නේ තමන් බාහනාව මෙහෙවන්නේ සමාධිය. සමාධියට භාවනා සමාධියට එන භාවනා අධ්‍යක්ෂණය බලපෑමක් උනාද නැද්ද කියන එක තමයි තමන් ફોකස් කරන්නේ. නමුත් කය කම්පණය වීම, කය ගැස්සීම කියන එක ඒකයි දෙන විපස්සනාව. මම ඒකට මුළුකත්තේ දෙන්නේ නැහැ. තමන් බලන්න සමාධියට බලපෑමක් වුණාද? තමයි හොය වෙන්නේ. සමාධියට බලපෑමක් වුණේ නැහැනේ. ප්‍රශ්නයක් නැහැ. <laughs> සමාධියට බලපෑමක් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමන් යන්නේ සමතය සමාධිය හොයාගෙන තමයි තම භාවනා කරන්නේ. ආන විපස්සනාව පැත්තකට විහික්කල කරන භාවනාව වෙන්නේ. ඒක නිසා විපස්සනාවට මූලිකත්වය. මම දන්නා ගොඩක් ඔය අම්මන්ඩිල භාවනා කරලා සමාධියට සමාධියම ළමයි ඉන්නේ. සමාධිය සමාධියෙන් ඇති කරවල දෙන විදර්ශනාවට මුල් තැන දෙන්නේ නැහැ. මේකයි වාය වාය දාර්ශ ස්වභාවය. මේ දාර්ශ ස්වභාවය කියන එක ප්‍රකට වෙනකොට අනේ එතනදී තමයි කය ධාතු වශයෙන් වැටෙනකොට තමයි සත්‍ය පුද්ගලෙන්නේ නැහැ කියන එක වැටෙන්න ඕන අන්න එතනදී. එහෙමයි ස්වාමීන් වහන්සේ. තම තම තමන් ඒක ඒක කොහෙද වැටෙන්නේ? දැන් සම සමාධියට බාධාක් නැහැ කියලා. මේක දාලා තියෙන්නේ. ඉතින් කොහෙද අවබෝධයක් තියෙන්නේ? සත්‍ය පුද්ගලෙන්නේ. යන්නේ කොහෙද මන්නේ කොහෙද? ඒ නසන්නේ. තේරුණා නේද බාලා ඇතින් වැරද්ද මොකක්ද? එහෙමයි සම්. ආ ඒක තමයි. තමයි තමයි දැන් හිට යනකොට ආයෙ වමත. දැන්. අයිසා මම තේරුවා සන්නයි. දැන් තේරුණා. නව කවුද ඉන්නේ වාර්තා ඉදිරිපත් කරන්න. කවුරුන් නැද්ද? හ්ම්. ස්වාමීන් වහන්සේ මම කියන්නද දැන්? ස්වර්ණ හේරට. ඔව් කියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. పూర్ව කෘත්‍ය සම්පූර්ණ කරමින් ආනාපාන සති භාවනාව ආරම්භ විනි. සුභා සුඛාසන ඉරියව්වේ සිට මම මෙතන යනුවෙන් ඉරියව්ව අරමුණු කෙරින්නේ. පාද හොඳින්ම බිමට ස්පර්ශ වී ඇත. කය ඍජුව ඇත. නාස් විවර දෙකම තුලින් ආස්වාස ප්‍රාස්වාස ඇල්ල හොඳින් ප්‍රකට විය. ස්වාමීන් වහන්සේ ඒ කාරුණික උපදෙස් සිහි තබාගෙන අධිෂ්ඨානයෙන් යුතුව නාසිකාග්‍රය අසල ස්පර්ශ වන්නා වූ හුස්ම අරමුණු කර ඔව් කියන්න හිර වුණාද? සර්ණා හිර වෙලා. අනිත් අය වෙන කවුරු හරි කතා කර කාට හරි කාටවත් නැද්ද මොනවද කියන්නේ ඉතින් අපි නතර කරනවද මොකද කියන්නේ ආගම් යවන්නේ ඉන්ද්‍රාණි දැන් එහෙනම් අපි අද භාවනා වැඩසටහන සමූහ භාවනා වැඩසටහන මෙතන સમાપ્ત කරන්න තමයි මම කල්පනා කරේ. එhmenan අද දින මේ භාවනා යෝගාචරයෙන් අත්පත් කරගත්තා වූ මේ සියලු කුසල ශක්තිය මේ ලෝකපාලක සම්මිය දෘෂ්ටික දේවදූතයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා මේ භාවනා යෝගාචරයෙන්ගේ කුසල ශක්තිය දැක ඔවුන් සතුටටපත් වී තව තවත් මේ ශාසනික කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලබා දේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද ධර්ම කුසලයෙන් සහ භාවනා කුසලෙන් අත්පත් කරගත්තා වූ මේ කුසල ශක්තිය තමා නමේ මේ පාරලව ගියා වූ යම් කිසි මලකින් ඥාති ප්‍රේත මලකින් ඥාති හිතෙන සාදීන් යතිනම් ඔවුන් මේ වෙන විට යම් කිසි දුක්ඛිත ආත්ම භාවයකට පරිණත වෙනවා නම් මේ දුක්ඛිත ආත්ම භාවයෙන් සපවත් ජීවිතයක් ලබ ගන්න මේ සපවත් ජීවිතයෙන් කෙලවර අමාමා නිර්වාණ සුවේ ලබ ගන්න. අතාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඔවුන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ කුසල සත්‍ය අනුමෝදන් වෙලා ඕන්ට සුගතගාමී ආත්ම භාවයට පත් වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින මේ වැඩසටහන සමෝභාවන වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පිළිබේන මයාලද්දා පතිතුම් වන්දිතුම් වරම් ප්‍රජාපති පර්වංශන නාග සම්පතිපාපිය සද්දා සීල දයාවාස බුද්ධ පුත්තන් නමන තෙරුවන්